ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ ශීලමු දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ද්විදාපතෝති භදන්තේති බ්‍රාහ්මණ ඒවමාහ උක්ඛිප ද්විදාපතෝති අභික්කන සුමේද සත්තං ආදායාති තී ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වම්මික සූත්‍රය සරුවචන් වහන්සේ විසින් දේශනා කරලද මේ සූත්‍රයේ දක්වන උපමාවට අනුව දවසින් දවස ගැඹුරින් ගැඹුරට මේ ධර්ම දේශනාවලිය පවත්වාගෙන ඒ උපමාවේ සඳහන් විදිහට මේ අමුතු ගතිලා සහිත හුඹහක් රැට දුන් දාන දවල්ට දිදුලන ඒ හුඹහ දැක්කට පස්සේ බ්‍රාහ්මණයෙක් ඒ සත්‍ය දැන ගැනීමට කැමැති සුමේද කියලා කියන්නේ උප්පත්තියම ඥානවන්ත කෙනෙකුට කතා කරලා කියනවා මේ මේ හුඹහ ආයුධයක් කරගෙන ඇවිල්ලා කනින්නේ කියලා. ඉතින් හුඹහ වාසයෙන් සරුවච්චන් වහන්සේ පස්සේ මේක විස්තර කරන්නේ තමන්ගේම ශරීරයයි ඒක රාත්‍රියේ තිස්සේ විවිධාකාර දේවල් අනුවිතක්කණය කරලා අනුවිචාරණය කරලා දවල් තිස්සේ ඒ හිතාගත්ත දේවල් අනුව වෙහෙසෙමින් දිතුලමින් පවතින මනුස්ස ශරීරය. ඉතින් මේක ඥාණයෙන් සහ වීරියෙන් කනින්න කියනවා. ඥානේ ආයුධයක් වශයෙන් පෙන්වා තියෙනවා. ගැනීම හැරීම වීරියක් වශයෙන් පෙළලා තියෙනවා. ඒ නිසා මේ ශරීරය දිහාවට නොපසුබස්නා වීරියෙන් අපපටිවාණිතාවෙන් අසුන බලින වීරියෙන් සතුරකටපත් නොවන උනන්දුවකින් ඥාණයෙන් කලින් පටන් ගන්න කියනවා. ඉතින් ඒ විදිහට කනගෙන කනගෙන යනකොට ඒ හම්බෙන එක එක දේවල් සරුවචනාංශේ සත්‍ය විසුද්ධි ක්‍රමයට උපමාවේ ගැලපෙන විදිහට ඉස්සරහට විස්තර කරන විස්තර කරගෙන යනවා. ඒ අනුව අපි ඊයේ මතක් කරගත්තේ ඒ හම්බ වෙච්ච අවිද්‍යාව යම් ප්‍රමාණයකට ඒ අසුවිරු ඥාණයෙන්, චින්තාමේ ඥාණයෙන් එහෙම නැත්නම් ණය විපස්සනා ක්‍රමයට කල්පනා කරලා භාවනා කරගෙන කරගෙන යනකොට තමන්ගේ කයම අරමුණු කරගෙන කායනුපස්සනාවෙම ඒක දිහාවට වැඩි වැඩියෙන් භාවනා කරන්න කරන්න ඒ විශේෂයේ තියෙන නොදැක්ක පැති විවිධ පැතිකඩ දැක ගන්න යෝගාවචරයට හම්බ වෙනවා. මේ පැතිකඩ දකින්න දකින්න අස්පනා පිට දකින්න මේ සියලු පැතිකඩ වල ක්‍රමික වර්ධනයක් වෙන්න වෙන්න තමන් හිතේ මෙතෙක්කල් මේ ශාරීරය පිළිබඳව තියාගෙන තිබුණු මති මතාන්තර ඇදහිලි ක්‍රමයෙන් දුර වෙලා මේ ශරීරේ වැඩ කරන හැටි හුදු යන්ත්‍රයක් විතරයි මේකේ තියෙන්නේ. ඒ යන්ත්‍රානුරූප වැඩ කරනවා මේක මේ මම මාගේ කියාගෙන විවිධ තාල වලට හදන්න ගියාට යන්ත්‍රේ වැඩ කරන්නේ ඒ එක න්‍යායකට අනුවයි. ඉතින් ඒ න්‍යාය දැනගන්න නම් හරියට අත්පොතක් නැති සූක්ෂම යන්ත්‍රයක් හම්බෙච්ච කෙනෙක් ඒ යන්ත්‍රේ වැඩ කරන ගමන් ඒක එක සම්බන්ධතා තේරුම් ගන්නවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් කම්පියුටරයක් හම්බෙච්ච කෙනෙක් කම්පියුටර් විද්‍යාව දන්නේ නැතුව එක එක බොත්තම් තද කරනකොට සිද්ධ වෙන කෘත්‍ය කරගෙන කරගෙන යනකොට ඒ අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙන බව ඒක පිළිවෙලකට මේක වැඩ කරන්න කියලා අත ගන්න අත ගන්න දැනගන්න පුළුවන් වෙනවා. ඒකට මේකේ গুপ্ত බවක් මේක ගූඪ ධර්මයක් නොදැනෙන දෙයක් නැහැ. මේක අත්පොත නැති වුණාට මේක වැඩ කරන්නේ ක්‍රමයකට. ඒ විදිහට ශරීරය පිළිබඳව දැනගන්න දැනගන්න මේක පිළිබඳව තිබිච්ච ඒ විවිධ මති මතාන්තර දුරු වෙන්න පටන් ගන්නවා. ඒක දුරු වෙන්නේ එක රැයට එක බණකින් එක ක්‍රියාවකින් නෙවෙයි Taman යොදන කාලයට සාපේක්ෂවයි. ඒ කාලයත් අර කියන වීර්යයෙන් ආඩ්‍ය වෙන්න ඕනේ ප්‍රඥාවෙන් තියුණු වෙන්න ඕනේ තියුණු වෙන්න වෙන්න මේ කියන දුරභාව එහෙම නැත්නම් අගුල අයින් කර ගන්න පුළුවන් කියලා සරුවචෙන් සඳහන් කරනවා. එතකොට බුද්ධමායික කියන විශාල වශයෙන් හැඩ වෙනස් කරන්න පුළුවන් සල ගෙම්බෙක් දකින්නයි කියලා. ඒක සරෝජන්ත පින්නේ කෝදු පායාස කියලා. මේ ක්‍රෝධය ඇති වෙච්ච ගමන් ඒ දැඩි තරහ ඇති වෙච්ච ගමන් මනුස්සයා බුද්ධුම විපිරියාසයකටපත් කරනවා. හිතා ගන්න බැරි තමන්ගේ தත්ත්වයට නොගැලපෙන ඊ타ත්ම කල්ලාතු හිතා ගන්න තමන්නත් හිතා ගන්න බැරි අනුන්වත් හිතා ගන්න බැරි විශාල වේගයකටපත් කරනවා. කොච්චර හරි කියනවා නම් මානසික අසහන වලට ගෙනියනවා. ඉතින් ඒ නිසා ඒ අවිද්‍යාව කියන ඒ දොරබා කවුලුව එහෙම නැත්නම් අගුලුපත අයින් කරන්න කියනවා උගලන්න කියනවා හරන්න කියනවා දිගටම. ඒතර මේ ගෙම්බෙක් උද්දුමායික කියන ගෙම්බෙක් හම්බ වෙනවා. ඒක තමයි මේ द्वේෂය. ඉතින් ඒ द्वේෂය යම් තැනක තමයි පහළ වෙනවද ද්වේෂයට ද්වේෂ කිරිල්ලෙන් කදාකත් ගොඩ එන්න බෑ ඒ නිසා ද්වේෂය ඇති වෙලා තියෙන්නේ ඒක ඇති පටන් අරගෙන බොහෝ වෙලා යනකම් දැකලා නැහැ එහෙම නැත්නම් ඒකට කොහොම හරි පොර දාලා තියෙනවා ඒකට කොහොම හරි ආහාර දීලා තියෙනවා ඉතින් ගොඩාක් තියුණාට පස්සේ ඔන්න අතුරුව ගන්න බැරි වෙනකොට ඉතින් සහලවනවා කෑ ගහනවා වේගුලනවා ආයුධ ගන්නවා මරනවා වන වනසනවා ඒ වැඩ දේවල් වලටපත් වෙනවා. ඒක liverලා අපි ඒ දේ උනේ අසවලාගේ වැරද්ද නිසා, අසවල් දේ නිසා කියලා ඒකට හේතු කරනුත් එනවා. ඒක සම්පූර්ණ වෙන්නේ වියරු වෙච්ච පනසකින්. නමුත් ක්‍රෝධය දිහා මේක අනිවාර්යයෙන්ම ආධ්‍යාත්මික ගමනදී හම්බ වෙන එකක්. මෙච්චර මේක හසුර ගන්න බැරි මට්ටමට ගියේ මෙච්චරම ප්‍රමාණිචයි. ඒක නිසා ක්‍රෝධය නැවත නැවතින කෙනා ඒක මෙච්චරම මෝරන්න කලින් ඉස්සරහ එnde එnde එnde එnde පටන් ගන්න කමං කමං දැක ගන්න පුළුවන් ගන්න උත්සාහය කියන්නේ මුලට අදිනවා කියලා. පමා වෙන්න වෙන්න ක්‍රෝධයට දහස වෙනවා. මුලට යන්න යන්න මේ ක්‍රෝධේ වැඩ කරන්නේ කම්පියුටරයක් වාගේ. ඒක හැම වෙලාවෙම පිළිවෙලට යන්නේ. ඒ පිළිවෙලට යන හැම වෙලාවකම ඒ ක්‍රෝධ ජනක හිත ඇති එක්කනට අවස්ථාව දෙනවා. දැන් මොකද කියන්නේ ඉස්සරහට යනවා පසට යනවා කියන්නේ. ඉතින් ඒක නදිගින් දිගටම පොර දැම්මොත් දිගින් දිගටම ආහාර දුන්නොත් කෝපය වැඩෙනවා. ඒකෝට අන්තිම උපායාස පාඩපත් වෙලා තමන්ට තමන් සීදීනසා ගන්න. තමන්ගේ අම්මා තාත්තා පවා මරන්න. එහෙම නැත්නම් රට ගිනි තියන්න ඕන දෙයකට යන්න පුළුවන්. ඒ අවිසුනාට පස්සේ. ඉතින් අන්නේවැනි විපිරියාස රාශියක් ඇති කරන මේ ක්‍රෝධය භාවනා ජීවිතයේදී ඉදිරිපත් වීම නිසා භාවනා නොකරන කෙනෙක් භාවනා කරන දිහා කරන කෙනෙක් දිහා බලනකොට පුදුමාකාර මේ විකෘති මත ඒ වගේම විහිළු පහළ වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි භාවනා කරන ඕන කෙනෙක් දකිනවා නිකමට හරි කවුරු හරි දැනගත්තොත් මේක නම් භාවනා කරනවා කියලා හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ පුදුමාකාර සාන්ත පුදුමාකාර නිවිච්ච පුදුමාකාර ඉක්මිච්ච කෙනෙක් විදියට ඒ කෙනාට තරහ යන්න අයිතිවාසිකමක් නැහැ. එහෙමයි භාවනාකාරයෙක් ගැන ඕන කෙනෙක් කියලා න්යාර තරහ යන්න බෑ. එයා එයා භාවනා කරන කෙනෙක් කියලා. අනික ඕන කෙනෙකුට තරහ යන්න පුළුවන්. නෝ ජීවන භාවනාවේ වකට එක දන්නවා වනතුහල සුද්ධ කරපු වණයක් වගේ වනමුකේ පාදපු වණයක් වගේ අනික් අයට වැඩිය නුරුස්නාගති පහළ වෙනවා. අනික් අයට වැඩිය සමන් පිළිබඳ විචනාත්මක බලනවා. අනික් අයට වැඩිය අනුන්ගේ වැරදි පේනවා. අනික් අයට වැඩිය මේක එකලස් කරන්න හිතනවා. ඉතින් ඒ නිසා මෙන්න මෙතනදී යෝගාවචරයා නිසි මෙහෙයුමක් මඟ වෙන්නක් නැතිමුණොත් විවිධ පුදුමාකාර දෙලොක් අතර හිර වෙනවා. Tamangeමුත් Tamanට කිසිම අනුකම්පාවක් නැහැ. ලෝකයාගෙමුත් අනුකම්පාවක් නැහැ. මේක සඳහා ගොඩ බෙරක දෝරකමක් දෙනවා නම් හොඳම වැඩේ තමයි කාටවත් අඟවන්න එපා භාවනා කරනවා කියලා. ඒකට ඕන තරම් කේන්ති ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. අන්න ඕනතරම් භාවනා කරක ඉඳ ගන්න පුළුවන්. ඒ මට තද වුණා මං ගැහුවා මං බැන්න ඉවරයි. භාවනා කරනවා කියලා කියපු ගමන් ඔක්කොම අපි අයිතිවාසිකම් ටික වැත්ත කර ගන්නවා නෑ නේ උඹලට තරහ යන්න බෑ. උඹලට කියන යන්න බෑ උඹලා භාවනාකාරයෝ කියලා. නමුත් ඇත්තටම යෝගාවචර දන්නවා. ඒක අනිත් පැත්ත සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒ වගේ මේ සංකර සංකීර්ණ වෙන සංදිස්ථානවලදී සරුවචනාංශයේ ඒ පිළිබඳ දැනුම නැත්නම් දැනුවත් කිරීම හරහා ප්‍රශ්න ඉස්සරහට යෝගාචර කියනවා මෙතෙන් දානකොට තරහ යන ගතිය වැඩි වෙනවා. ඒකම බී දෝෂයක්වත් ක්‍රමේ වැරද්දක්වත් විදාගේ වැරද්දක්වත් නිසා නෙවෙයි සාමාන්‍ය සිංහල වේදකමට ඔය ඉනිසංගත රෝගයකට පළවෙනි බෙහෙත දීපු ගමන් රෝග ලක්ෂණ වැඩි කරනවා. ඉතින් එතකොට මේ ලෙඩා මේ තිබිච්ච නැති ලෙඩ රෝග මතු කර ගන්නවා. මේ වේදා මාරු කරන්න ඕනේ. මේ බෙහෙත් මාරු කරන්න ඕන කියලා වෙන මෙදෙක් කාට කියලා දුන්නත් කරන්නේ ඒ වෙදක් දෙන පළවෙනි බෙහෙතට රෝග වැඩි කරනවා. ඒ සාමාන්‍ය වෛද්‍ය විද්‍ය ඇති. Tamange බෙහෙත හරිද කියලා බලන්න මේක සින් කෝපයක්ද පිට කෝපයක්ද වාත කෝපයක්ද කියලා බලා ගන්න. පළවෙනි කතාවේ දුන්න ගමන් බෙහෙත වැඩි කරනවා. ලෙඩ වැඩි වෙනවා. ආහනේ වගේ තමයි මේ කෙලෙස් වල පොඩි අවිශ්සිල්ලක් වෙනවා. එතනදී මේ ද්වේෂයාගේ අවිස්සීම තමයි අපි සකච්ඡා කරේ. ඒකට ක්‍රෝධ සංක්‍රෝධ කරනවා කියලා අපි සංස්කෘත වචනේ පාවිච්චි කරනවා. කුප්පන ගති උපායාස කියලා කියන්නේ දැඩි තමන් පිළිබඳ කලකිරීමක් පහළ වෙනවා. මේ කරන්න හදන වැඩේ නිසා බලාපොරොත්තු වෙච්ච සාන්තිය වෙනුවට අර වණමුකේ පාදපු රෝගියෙක් වගේ මේක ඉද්දෙන්න පටන් ගන්නවා. ඉතින් මේක යටපත් කරන්න තියෙන ක්‍රමේ තමයි ඒක එච්චරම කියන තරම් ලේසි නෑ. ඒ ද්වේෂය නැවත නැවත එනවනම් ඒක එනකොටම පටන් ගන්නකොටම නුරුස්නාගති එනකොටම ඒක දැනගෙන ඒතන් සන්තන් ඒතම් පනිතන් ඇද්දන් උපේක්ඛා කියලා යමක් දැක්කා නුහුරු ගති නුරුස්නා ගතිය පහළ වුණා එතකොට එයා දැනගන්න ඕනේ මේක දැකීමෙන් ඇහෙන් පහළ වුණේ රූපයක් දැකීමෙන් ඇහෙන් පහළ වුණේ මේකට මට නුරුස්නා ගතිය පහළ වුණා මේක සද්දයක් ඇහිමින් කනේ පහළ වුණේ මට නුරුස්නා ගතිය පහළ වුණා මේක නාසයට වැදිච්ච නපුරු ගඳක් නිසා මේක දිවට වැදිච්ච නපුරු රසක් නිසා මේක කායට වැදිච්ච නපුරු පහසක් නිසා මේක මනසට වැදිච්ච නපුරු ධර්මයක් නිසායි කියලා මෙන්න මෙතන දැන් ඔන්න ඔද්දල් වෙලා තියෙනවායි කියලා ඒ කෙනාට ඒක අඳුරන්න පුළුවන් නම් ඉන්දිය සංවරය ඉන්දිය සංවර සූත්‍රය ඉස්සල්ලාම ආධුනිකයට දෙන්නේ පාඩම තමයි. අඳුනගත්ත ගමන් යාට තේරෙනවා දැන් මෙතෙක් වෙලා නොතිබුණු කෙලෙසයක් ඔන්න දැන් වේගෙන් මේ වැවක ඉවුර කඩාන ගියා වගේ යන්න පටන් ගන්නවා. ඉතින් දැන් මේකට මෙයා යට වෙන වෙලාවේදී යෝගාවචරයට මතක් කරන්න කියනවා. <coughs> ඒතං සන්තං ඒතං පනිදා යත්තං උපේක්ඛා. මේ කකේන් තියෙන රුස්නාගතියෙන්ද ඉස්සල්ලා තිබුණනේ චිත්ත වීදී උපේක්ෂාවේ. අනේ ඒ උපේක්ෂාව සාන්තයි, ඒ උපේක්ෂාව ප්‍රණීතයි. අනේ මට ඒ උපේක්ෂාව වේවා කියලා මේ ඇතිවෙච්ච කේන්තිය හඳුනා ගැනීම සිද්ධ වෙන්න ඕනේ. සිද්ධ නොවුනොත් ඒක නිදිගත්කමක් යට කරගෙන යන මහා යුරක් කඩානගේ මහා ගම් වතුරක්සේ යෝගාවචරයගේ ගුණචර්ිත විනාශ කරනවා. ඒ නිසා ඒක හඳුනා ගැනීම පළවෙනි අවස්ථාව. ඊට පස්සේ මේ පුද්ගලයා බණ ආර්ය සීක සුත්තව ආර්ය ශාවකෝ කියන විදිහට නැත්නම් කල්යාණ සත්පුරුෂයෙක් වුණොත් එයාට මේ නුරුස්නා ගතිය එනකොටම ඇහි වේවා කනේ නාසයේ දිවේ කයේ මනසේ නුරුස්නා ගතිය එනකොටම එයා එක අට්ඨියති හරායති ජගුච්චති කියලා සබ්බ සංකාරයේසු අනිච්ඡා සංඥා කියලා මේකේ අකමැති වීමක් පහළ කරගන්න මේ පහළ වෙච්ච නුරුස්නා ගතිය අට්ඨියති කියන්නේ හැර දමනවා. අට්ඨියති හරායති කියලා කියන්නේ දුකක් බව තේරුම් ගන්නවා. jigucchati කියලා කියන්නේ ලැජ්ජාවටපත් වෙනවා. මෙච්චර උත්සාහ කරගෙන හිටියත් මේ රූපේට හැගිය ගමන්ම මට නුරුස්නා ගතියක් ආවා. මේ සද්ද ඇහෙනකොටම මට නුරුස්නා ගතියක් ආවා. මම ඒක තවදුරටත් පොහොර දාන්නෙත් නෑ. අභිරමණය කරන්නෙත් නෑ. මම ඒක අධහැර දමනවා. දුකක් බවට තේරුම් ගන්නවා ලැජ්ජිත තත්ත්වයටපත් වෙනවා කියලා. මතුවෙන මතුවෙන නුස්නාගති අල්ලන්න පටන් අරගත්තාම තමයි විශේෂයෙන්ම පේන්න පටන් ගන්නවා. මෙන්න මේ මේ පුද්ගලයෝ මේ මේ වචන මේ මේ ආහාර මේ මේ වේලාව මේ මේ තැන් මට තාම දරන්න බෑ. එහෙමනම් හොඳම වැඩේ තමයි ඒ පිටි වනේ තියෙන මීම පඳුරට බය වගේ ඒ වගේ ඇවිස්සෙන කුප්පණ තැන් වලට නොගිහින් ඒ වෙනුවට කල්යාණ සත්පුරුෂයන් ඉන්න විවේක ස්ථාන භජනය කරන්න ඕනේ. ඒකට අපිට සාමාන්‍ය බුද්ධියක් අවශ්‍ය වෙනවා. මට මේ රූප පේනකොට කිපෙන ගති වැඩි. මේ ශබ්ද ඇහෙනකොට කිපෙන ගති වැඩි. මේ ගඳ මට නුරුස්නා. <clears throat> මේ රස මට නුරුස්නායි. මේ කය මට පහස මට නුරුස්නායි කියලා දැනගත්තොත් ඒකෙන් පරිවර්ජනා පහතබ්බා. චක්කුමා විසමානීව විජ්ජමානේ පරක්කමේ පඬිතෝ ජීව ලෝකස්මින් පාපානි පරිවජ්ජේන්ති කියලා ਸਰවඥයන් සඳහන් කරලා තියෙනවා. චක්කුමා විසමානීව තමන් ඉදිරියට යන පාරේ කිපිච්ච ඇතෙක් එළියට ඉදිරියට එනවා. දන්නවා මේක බිම දාලා බිම දාන වට බෑ. හොඳම කිපිලා තියෙන හොඳම වැඩේ තමයි පාරේම අයින් වෙන එක. අතහගෙන පැත්තකට යන එක. කිපිච්ච ආශ්‍රයක් තියෙනවා. පිස්සු ඇවිච්ච බල්ලෙක් එනවා. එහෙනම් පිස්සෙක් එනවා. නැත්නම් කටු කොහලක් තියෙනවා. එහෙම නැත්නම් විෂක් තියෙනවා. ඉතින් එහෙමනම් විච්ඡමානේ පරක්කමේ Tamanට පණින්න පුළුවන්කම තියෙනවා නම් චක්කුමා විසමානිව විස දර්ශනය දාගපු ඇස්සති පුරුෂයෙහි විච්ඡමානේ පරක්කම පයින්න පුළුවන් නම් පඬිත පුරුෂයා මේ ලෝකේ ඒ පාපයෙන් වළකීමෙන් තමයි බේදෙන්නේ. උත හැප්පිලා එක යටපත් කරන්න හදන්න ගියොත් වෙන්නේ මොකද්ද? Taman ළඟ කිසිම නැති සුදුසුකම් ඇතු සුදුසුකම් යුක්තව මේ වගේ දේවල් අත ගන්න ගියාම වෙන්නේ මොකද්ද? එකත් අවුල් වෙනවා, තමනුත් කෙලෙසෙනවා. ඒ නිසා ගැලවිඥාව කියලා අපි ළඟ තියෙනවා. ඒක පරිවර්ජනා පහතබ්බා කියලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒකට ගිහිල්ලා අමාරු වැටෙනව වෙනුවට බේරීම, කරහැරීම පරිවර්ජනා පහතබ්බා. ඒක වෙන් වෙලා වැඩ කටයුතු කරනවා. ඉතින් මෙහෙම කරගෙන යනකොට ඒ ද්වේෂය පිළිබඳව නුරුස්නා ගති පිළිබඳව හිතමනාපෙන දේවල් පිළිබඳව හිතට වද දෙන දේවල් කරන්න එපා. පුළුවන් තරම් බේරණ එකයි කරන්න. ඒක සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ. පාවිච්චි කරන්න ඉස්සෙල්ලා මේ ඒක එනකොටම මේ දේ නුරුස්නා ගතිය එනකොට මේක දැක ගන්නසුළු අවදි භාවයක් අවශ්‍යයි. ඒ මුලට අදින්න ඕනේ. පුළුවන් තරම් නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවෙම කඩලා දාන්න. හොරගත්තට පස්සේ තමන්ට හසුරුව ගන්න බෑ. ආධුනිකයන් අන්නේ වගේ මේ අරසා කිරීමේ ක්‍රමයක් දන්නේ නැත්නම් හරියට තමන්ගේ ගුණ චර්ච විනාශ කර ගන්නවා. තමන්ට තරම් නොවන දේවල් වෙලා ඉන්න තැනින් පිරිනව. ඊට පස්සේ කාලයක් එහෙන ගහච්ච සෝම් පිටටයක් වගේ හිතින් වැඩ ගන්න බැරි තත්ත්වකටපත් වෙනවා. මේක මේ අසුචියක් වගේ. සෝම් පෙනෙල්ලක් වගේ. සෝම් පෙනෙල්ලයි කියලා කියන්නේ දරතෑයක් ගිනි ගන්න දාපු දර කැබැල්ලක කොන් දෙකෙන් පත් වෙලා ගිනි ගන්නවා මැද අර මිනියන් කරන ඕජාව. ඉතින් ඒක කොතනින්වත් අල්ලන්න බෑ. මේ පැත්තෙන් ගින්දර මේ පැත්තෙන් ගින්දර මැද මිනියන් ගලන ඕජාව. ඒකට කියනවා සෝහොම් පෙනෙල්ල කියලා කියනවා. මේ වගේ බාටපත් වෙනවා තමයි. මේ බේරණ එකයි කරන්න තියෙන්නේ. දැන් මේ උද්දුමායික කියන මේ බඩමුම්බන ගෙම්බගෙන් පස්සේ ද්විදාපතයක් හම්බ වෙනවායි කියලා මේ සම්‍යක් සත්පුරුෂයයි කියනවා. ඒතකොට බමුණ කියනවා මේක ත්‍රිලාපති උගුල්ලලන්නේ කියලා. ත්‍රිලාපති කියලා කියන්නේ දෙමන් සංදියක්. අතිර්ණ තත්ත්වයක් ඉච්ඡිතී ඉතිරිපත් වෙනවා. විචිකිච්ඡාව කියලා අපි ඒකට ඊවර්ණයක් විදිහට අපි හඳුන්වලා දෙනවා. ඒ වගේම විපස්සනා ඥාන ගැන කතා කරනකොට සත්‍ය විසුද්ධි ක්‍රමේ කාංකා විතරණ විසුද්ධිය කියලා සම්දිස්ථානයක් පෙන්නනවා. ඒ යෝගාවචරය එතෙන් එනකම් පුදුම තිකිරි දහරුවක් දෙකට දෙතවර වෙලා දෙමන්තන් දිකට හම්බුච්ච කෙනෙක් වගේ ඒක දෝ මේක දෝ කියලා තෙපර බබා ඉඳලා එයා එක වෙලාවක මේ ධර්මයේ පිළිබඳව ස්ථාවරයක් ලබනවා නිවන නෙවෙයි නිවනේ මෙපිට ඒකට ධම්මත්‍ත්‍ති ඥානය කියලා කියනවා ඒකට යථාභූත ඥාන දර්ශනය කියලා කියනවා නැත්නම් සම්මා දර්ශනය කියලා කියනවා එහෙම නැත්නම් මේ කාංකා විතරණී කියලා කියනවා. ඉතින් මේක සමහර පැතිවලින් විස්තර කරනවා අදිමොක්ඛය කියන චෛතසිකය. සමහරුන්ට ඒ වගේ දෙකර දෙතෑවර තත්ත්වයක් දිනුනට පස්සේ එයාගේ පරණ අත්දැකීමත් එක්ක ඉක්මනට පුළුවන් තේරුම් ගන්න මෙන්න මේකයි ගැලවුම් මාර්ගය කියලා. ඒ අදිමොක්ක චෛතසිකේ නැති එකන ඒ පැත්ත පෙරලනවා මේ පැත්ත පෙරලනවා මේ පැත්ත පෙරලනවා මේ පැත්ත පෙරලනවා ගොඩාක් වෙලා ගන්නවා. ඒ වගේ වෙලාවකදී කලියුත් මොකක්ද කියලා තේරුම් ගන්න. මේ මේ මේ කියන මේ අදිමුඛ චෛතසිකය පිරිසක් පරිපාලනය කරනකොට තිබුණ නැත්තම් ඒ මනුස්සයා පිළිතර දාස වෙනවා. පිරිසක් පරිපාලනය කරන ගාව අදිමුඛයේ තියෙනවා නම් පිරිස නතු කරගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ අදිමුඛ චෛතසිකය පුහුණුවකින් ගන්න පුළුවන් එකක්ද සාජාසයෙන් එනවද කියන එක. ඒක තාම හරියට කියන්න බෑ. අදිමොක්කය කියලා කියන්නේ මේ දෙකට දෙතාවර වෙන වෙලාවේදී පිරිස වෙනුවෙන් හෝ Taman වෙනුවෙන් විනිශ්චය ගන්නවා. මේක හරිනම් හරි වැරදි නම් වැරදි. මම මේක කරගෙන යනවායි කියලා. ඒක ඔලොමොල ගමන කරන්නේ නැහැ. Taman මිහිටලව කලින් අර අත්දැකීම් අනුව පසුබිමට සාපේක්ෂව ඒ විනිශ්චය කිරීමේ හැකියාව අදිමොක්ක චෛසිකේ අනෙක් පැත්ත තමයි චිකිච්ඡා. කරන්නේ තේපරපබයි ඉන්නෝ. ඊගන්නේ තේපරපබයි ඉන්න කෙනෙකුට නායකත්වය දුන්නොත් මුළු පිරිසම වනසටපත් වෙනවා. ඉතින් මේ අදිමොක්කය පෙරදක්මක්. ඒක නිකන් පෙන්වන්නේ මඩ ගැලතිච්ච වතුරක් සහිත කලයකට ඉංජිනේරට දාපුවාම ඉංජිනේරට ඔක්කොම අර කලල් මඩ උරාගෙන කලේ පතුලට යනවා. එතකොට කලේ බොහොම පිරිසිදු වෙනවා. ඒ ඉංජිනේරට තියෙනවා ඒ කලල් මඩ උරා ගැනීමේ ශක්තිය. ඒ වගේ තමයි මේ කලල් මඩ සහිත වතුරක් වගේ තමයි විචිකිච්ඡා හිත. ඒක ආවට පස්සේ <clears throat> ඒකේ දින දේවල් බස්සලා අඩියට කිමිදව ගන්න ඒ අදිමුඛ චෛසිකේ නැත්තම් ඒක නෑ හැම අතේම බලබලා තෙපරපවා ඉන්නවා. ඉතින් අන්න ඒක මේ ආධ්‍යාත්මික ජීවිතයේ අර ක්‍රෝධේ වගේම පන්නන තියෙන දෙයක්. ඒක නිසා බුදුචාන් වහන්සේ සඳහන් කළා තියෙනවා ධම්මට්ඨಿತಿ පුබ්බේවකෝ සොසීම ධම්මට්ඨಿತಿ ඥානං පච්චා නිබ්බාණං කියලා. සොසීම ස්වාමීන් වහන්සේට ධර්ම දේශනා කරන සොසීම සූත්‍රය කියනවා ඉස්ලාම සොසී ඔබට තේරෙයි ඔබට ධර්මයක පිහිටියක් ලැබුවයි කියලා. ඔබට තේරෙයි මේ ආදේක ඇති හැටිය පේන ගතියක්. ඔබට තේරෙයි යමක් දිහා බැලිය යුතු ආකාරයක් ඒකට ඇවිල්ලා නැත්තම් ඒ කියන්නේ නිවන ගැන අපේක්ෂා කරන්න එපා. ඉස්ලාමයට තේරෙන්න පටන් අර ගන්නවා ධර්මානුකූලව කල්පනා කරන හැටි. ධර්මාන්වය කියලා මේකට කියනවා. ණය විපස්සනාව කියලා කියනවා. ඒ Tamanට කෘත්‍ය සාධනය කරලා දෙන විතර්කන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ දාපු ගම ඉක්මනට මේ දේ තීන්දුව කරනවා මෙච්චරයි කරන්න ඕනේ කියලා. ඉතින් මේ ධර්මාන්වය ධම්මට්ටි ඥානය එහෙම නැත්නම් මේ ණය විපස්සනාව නැත්තම් මේ බණ ඉගෙන ගන්න ඉගෙන ගන්න පටලවා ගන්නවා. එන එන කාරණාවල් කල්පනා කර කර ඉන්නවා පරියන්කයට ගිහිල්ලා. පරියන්කේදී මේ එන කාරණා පිහිට කරගෙන මේ දකින්න දේ පිරිසුදු කරගන්න එක නෙවෙයි වෙන්නේ. අර ඉගෙනගත්ත දේවල් මේකට වමාරන්න ගිහිල්ලා භාවනායේ කොහෙන් පටන් ගන්න කොහෙන් කෙලවර කරනවා දන්නේ නැහැ. ඒ නිසා මෝඩ වඩුව ආවුද එක පොර බදනවා වගේ උගතුන්ගේ භාවනා එහෙම නැත්නම් මේ කලින් ඉගෙනගෙන භාවනා කරන අයගෙන් වැඩි හරියක් අනාගරණ තියෙන නිසා අනාගාමි වෙන්න අමාරුයි. අනාගාමි වෙන්න නම් හැම උගතෙක්ම මෝඩෙක් කියලා කියන්න බෑ. උගත කියන්නේ මෝඩකම අනිත් පැත්තනේ. එයා දැම්ම දැනුම අවස්ථානෝචිතව පාවිච්චි කරලා මේ වැටහෙන දේ තේරුම් ගන්න උත්සාහ ගන්නවා එකක්. ඒ වගේට බොහොම ලේසි ගමන. නමුත් වැටීම පැත්තක දාලා තමන්ගේ අර තියෙන දැනුම ඉස්සර කරන්න ගිය ගමන් කරත් ඉස්සරලා ගොනා පිටිපතට දාගත්ත ගමනක් වගේ ඒ ගමන යන්න බෑ. ඒක නිසා ධර්ම සාකච්ඡාවලදී කමඨාන් සුද්ධ කරනකොට හොඳට පේනවා මේ ලැබෙන දැනුම ධර්මඥානය අවස්ථානුකූලව පාවිච්චි කිරීමේදී උගතුන්ගේ සම්මත පිළිස හරිම ඔලොමලයි. සද්ධාචරිතයට ඒ ප්‍රශ්නේ නැහැ. සද්ධාචරිතය යන්නෙත් නැහැ පොත් කියවන. එයා කියනවා නේ මට ඕනේ නැහැ මට මේ කරන දේ කියන්නේ කියලා. දැනුම තියෙන එක නම් මේ ඔක්කොම දාගෙන ඒක ඒක ප්‍රයෝජනෙට සලකලා පාවිච්චි කරන්න හැටි දන්නේ නැහැ. ඊට පස්සේ ධර්මයටත් බයිනවා. බුදුන්ටත් බයිනවා. භවනාටත් බයිනවා. මේකක් කරන්න ගිහලා මම අමාරු වැටුණයි කියලා ඒ මිනිස්යා අර මොඩ වඩුව ආවුදත් එක පොරබදනවා වගේ තමයි. එන්නේ විචිකිච්ඡාව මේක නිසා කියන්න පුළුවන් කඩින් පරීක්ෂණයක් කියලා. මේ යන ගමනේ කඩින් පරීක්ෂණයක් හම්බ වෙනවා හැම කෙනාට මේකට මුණ දෙන්න වෙනවා. මුණ දුන්නාට පස්සේ එයා දැනගන්නවා බුදුන් ළඟ දැනුම තිබුණාට මට වැඩක් නැහැ. මේ වැඩේට ඕන කරන ආයුධ ටික මම ආයුධ මල්ලේ තියෙන්න ඕනේ කියලා. මහා කඳක් කර තියාගෙන එක නෙමෙයි. මම මගේ ගමන් මල්ලේ මගේ ආයුධ මල්ලේ මට හම්බෙන නිතර අහුවෙන ප්‍රශ්න වලට නිතර අහුවෙන ගැටලුවට උත්තර ටික තියෙන්න ඕනේ කියලා. එයා යම් ප්‍රමාණයක දැනුමක් ලබනවා. ඒව ප්‍රයෝජනෙට සලකලා ලබනවා. එහෙම නැතුව දැනුම දැනුම සඳහා එකතු කරන්න යන්නෙත් නෑ. හැම දෙයකම දැනුම ඉස්සර කරන්න යන්නෙත් නෑ. හැම වෙලාවෙම ප්‍රත්‍යක්ෂ ඥාන ඉස්සර කරන්න හදනවා. ඉතින් මේක මේ මෑත දැනට තියෙන භාවනා හරස් කරගත්තොත් ලෝකේ හරිම අවුලක් ඇති කරලා තියෙනවා. ආධුනිකයෝ හරියට නොමගයා. මොකද මේ හොඳට භාවනා කරපු අවුරුදු ගණන් භාවනා කරපු ඇත්තෝ කෙලින පිස්සු. මේ දැක දැක දන දන පිස්සු කියනවා. ඉතින් ආධුනිකයා බලනවා යකෝ මේ මිනිස්සු මෙච්චර මේ භාවනා කරලා අපිට තරම් සාමාන්‍ය බුද්ධිය නැහැනේ. ඒ මිනිසයාට සාමාන්‍ය ප්‍රශ්නයක් ආව විසඳගන්න පුළුවන්. භාවනා යෝගාවචරයට බෑ. මේ මිනිසා යෝගාවචරයක් කියන්න වටින්නේ නැහැ ඇත්තටම. මෙහා මේ විචිකිච්ඡාවට පොර දානවා. උබේ පක්ක සංකීර්ණ වශයෙන් විචිකිච්ඡා වංචේදී. එයා හිතන්නේ මම මේ දෙපැත්ත සලකලා බලන ඥානයක් එහෙම නැත්නම් ධම්ම විචක්ම කරන්නේ කියලා. නමුත් කවදාකවත් කෙලවරකට යන්නේ නැහැ. මේ පැත්ත මේ පැත්ත තම තමයි ඉන්නවා. ඉතින් මේක හරි විචිත්‍ර දෙයක්. ඒ නිසා යෝගාවචරය මේකට ලෑස්තිලා යනකොට අවස්ථා දෙකකදී උන දෙන්න වෙනවා. සමත වශයෙන් එක පැත්තකදී විපස්සනා වශයෙන් එක පැත්තකදී කියලා අපිට කියන්න පුළුවන්. විස්තර කිරීම සඳහා අපි දන්නවා සමත යෝගාවචරයක් වශයෙන් නැත්නම් සමතය කියන සමාධි චෛසිකේ වඩනකොට ඒකට ප්‍රධානම බලපාන විරුද්ධ පක්ෂ ධර්ම තමයි නීවරණ ධර්ම. නීවරණ ටික අයින් කරපුවාම මේ හිත සමාධියකටපත් උනායි කියලා කියනවා. මේ නීවරණ ධර්ම වල තියෙනවා මේ විචිකිච්ඡා කියලා චෛතසිකයක්. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. දැන් මේ විචිකිච්ඡාව පොතේ සඳහන් කරලා තියෙන්නේ බුද්ධ ආදී අටතැන් පිළිබඳ ඇති සැකය කිය. බුදුරජාණන් වහන්සේ ඇත්තටම සම්මා සම්බුද්ධද ධර්මයේ ඇත්තටම නෛර්යානිකද සංඝයා ඇත්තටම සුපටිපන්නද ඔයි කියන සීලේ ඔච්චරම ප්‍රතිඵල දෙනවද මේකම ඔයි කියන අතීතයක් තිබුණද අනාගතයක් තියනවද ආදි වශයෙන් Tamanda මොනම තාලකින්වත් කලවර කරගන්න බැරි විශාල මාත්‍රකාවකට පැහැය වෙන්න හදනවා. බුද්ධ ශේෂ්ත්‍රය අපිට අහුවෙන එකක් නෙවෙයි. බොන්න බාර ගන්න නැත්නම් නිකන් හිටපන්. ඒක අපිට මනින්න බෑ. බුදුරජාණන්සේගේ කැඹර මනින්න බෑ. අපි කියන්නේ අපි කොහොම මොකෙන්ද බලන්නේ? අපි ළඟ තියෙන මේ කුණ්ඩුවකින් පුළුවන් ඇයි? මහමෝද මනින්න. පොල් කට්ටක් කරන් ගිහලා මහමෝද මනින්න ඉඳගත්තර කොච්චර වෙන්නත් මනින්න බෑ. ඒ වගේ නේද ධර්මෙ මනින්නත් බෑ අපිට. ධර්මයේ කියන එකත් ඒ වගේ ගැඹීර ධර්මයක්. ඒ වගේම මේ සංඝයා ළඟ තියෙන ගුණ මේ ඒකට බැහැගත්තවත් නැති කෙනෙක් මනින්න හදනවයි කියලා කියන්නේ. ඒක නිකන් අමාරු වැටෙන වැඩක්. ඒ වගේම තමන් සීලයක පිහිටලා ඒ සීලයේ ලැබෙන බය අතරාකාර බයකින් වෙන්වීමේ නැත්නම් වික්ෂිප්ත මනසින් වෙන්වීමේ ආනිසංස පොඩ්ඩක්වත් නැතුව ඔය කියන විදියට ඔය සීලෝච්චට ආනිසංස තියනවාද කියලා ගොඩ ඉඳගෙන පීනන්න හදනවා. ආන්නේ විචිකිච්ඡාව නැති කිරීම සඳහා විචිකිච්ඡාව විදානෝ අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ඒකයි අපිට මේ සමාධියක් ගන්න බැරි. ඒකට විචිකිච්ඡාව නැති කරගෙන සමාධියක් එන්න නම් මේ විචිකිච්ඡාව කියන ප්‍රතිපක්ෂව ඒ යෝගාවචරයට ධම්ම විචය නැත්නම් විචාරය කියන චෛතසිකය අවශ්‍ය වෙනවා. විචාර බුද්ධිය කියලා මේකට කියන්න පුළුවන්. මීමන්සා නුවණ කියන්න පුළුවන්. ඉතින් ඒක අපි විස්තර කළොත්, විස්තර කරන්න උත්සාහ කළොත් අපි භාවනා කරනකොට අපි ඉස්සරහට ගන්න අරමුණ ආනාපාන වෙන්න පුළුවන්. චක්මන් පරියන්ක භාවනාක්මන් භාවනා වෙන්න පුළුවන්. නැත්නම් ඉදින නැවතිලි තමක් වැඩක් කරගෙන ඉන්න වෙලාවේ සතිය පිටන වෙන්න පුළුවන්. ඒකෙදී ඉදිරියට තියෙන්නේ මම දැන් සතිය පිහිටවන්නේ මෙන්න මේ අරමුණේ කියන එක යෝගාවචර කරන නිසක බවක් තියෙනවා. දැන් එදින්දා වැඩ කරනකොට ගොඩාක් දේවල් තියෙනවා. කොතනද සතිය පිහිටවන්නේ කියන එක දන්නේ නැත්නම් ඉතින් යෝගාවචරයට සතිය කොහොමඩක්වත් මුල් බහින්නේ නැහැ. සතිය මුල් බස්සන්න නම් අපි එක දෙයක් ප්‍රමුඛ කරගන්න ඕන. පරියන්කේ ප්‍රශ්නයක් නැහැ. මොකද පරියන්ක අපි ඉඳගෙන එක්ක ඉඳගන්න ඉරියව්ව මේ හොඹහා අරමුණු කරනවා. ඒ නිසා ඒක තුල ක්‍රියාශක්තිය වායෝ ධාතුව ආනපනේ අරමුණු කරනවා. එහෙම නැත්නම් ඒ තුන ක්‍රියාශක්තියක් වශයෙන් පිම්බීම හැකිලිම අරමුණු කරනවා. සක්මන් කරනකොට ඒ පොළවේ කෙටෙන බව අරමුණු කරනවා කියලා අපි මේ සංකර ප්‍රශ්නේ විසඳමු. මේ යෝගාචර දන්නවා අරමුණ මොකද්ද කියලා දන්නවයි කියන්නේ. දැන් මේ අරමුණට හිත හිටින්නේ නැහනේ. හිත නන්නත්තර වෙනවනේ ඒක නෙමෙයි. සමතයක් නැහැ කියලා කියන්නේ. සමාධියක් නැහැ කියලා. ඉතින් ඒ වෙනුවට මානසිකාරය කියන චෛතසිකයේ තියෙනවා. නැත්නම් විතක්කේ කියන චෛතසිකයේ තියෙනවා. ඒ අවශ්‍ය කරන අරමුණේ නම කියලා කතා කරමින් ඉන්නේ කියලා. ආස්වාසේ එනකොට ශබ්දක් තියෙනවා, වේදනක් තියෙනවා, හිතවිල්ලට ආස්වාසෙන් නම් අඬ ගන්න කියලා කියනවා. ආස්වාසේ ආස්වාසේ ආස්වාසේ. එහෙම නැත්නම් අතුලින අතුලින අතුලින. එතෙන් ගන්නවා ගන්නවා ගන්නවා කියලා කෙටි ප්‍රිය වචනකින් ආස්වාසේ නම් කරන්නේ මේකට කියනවා විතක්කේ කියලා. ඒ අරමුණට හිත නංවනවා නැංවීම සඳහා සලක්ෂණයක් කරනවා සලකුණු තැබීමක් කරනවා. මානසික කාර්යයක් කරනවා. මේකට සිංහලෙන් මෙනෙහි කරනවා කියන වචන තමයි දීලා තියෙන්නේ. දැන් ඒක මෙනෙහි කරනකොට ඒ මෙනෙහි කිරීම නිසා තමන්ගේ හිතේ වැඩි අවධානයක් ඒ අරමුණට යන්නේක චිත්ත නියම දාන. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි ඉස්කෝලේ යන කාලේ දෙවෙනි පරි කාල පරිචය පටන් ගන්න ඉස්සලා ක්ලාස් ටීචර් ඇවිල්ලා පොත ලකුණු කරනවා නම්බත ලකුණු කරනවා නම්බත ලකුණු කරන ටීචර් පොත තියාගෙන එක එකනාගේ නම් කියනවා නම් කියනකොට එක එකනා තවුසන එකයි තියෙන්නේ එතකොට ටීචර් හරියටම දන්නවා ක්ලාස් ටීචර් දන්නවා මේ ළමයා අද ඉන්නවයි කිය. අපි නැති කෙනෙකුට අත ඉස්සොත් ටීචර් දන්නවා බොරුව කරන්න කියලා. යුනිවර්සිටි එකේ ඉඳලා ඇති කරන්නේ කොලයක් පාස් කරනවා අසං කරන්න. දෙන්නෙකුට අසං කරනවා ප්‍රශ්නයක් නැහැ. අඩයකට අසං කරනවා මෑකටත් අසං කරනවා අන්තිමට බලනකොට ටීචර් ගණන් කරන්නේ නැහැ කී දෙනෙක් කියලා අසං කීයක් තියනවද කියලා. ඉතින් ඒක හැම කෙනාගේම ඉලක්කම වැටලා තියෙනවා. අත ඉස්සිල්ල කරන්නේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදෙදී ඔය කොච්චර ශ්‍රී ලංකාවේවත් අත ඉස්සිල්ලෙන් තමයි කාට කතා නාය ගණන් කරන්නේ. ඒ විදිහට මේ නම කියලා කතා කරනකොට එයා අත උස්සනවයි කියන්නේ එයාට නම කියවිල්ල වැදිලා. ඒක එල්ල වෙලා තියෙන. එතකොට අත උස්සන්න නැතුව බෑ. මෙච්චරයි මේ චරිතක් කියන්නේ එච්චරයි අනන්ත ප්‍රමාණ කට්ටිය ඉන්නවා. ආශාස එනකොට හොඳ ආශාස නැගිටින්න ආශාස අත උස්සන්න කියනකොට අත ඉස්සුවා නම් ආ ඒකට දන්න විතක්ක වැඩ කරයි කියනවා. ඒත් එක්කම ප්‍රසආස එනවා. එතකොට ප්‍රසවාසය කියලා කතා කරනවා. එයා ප්‍රතිචාරය දක්වනවා දක්වනවා. ඒක තමයි මේකේ අපිට තියෙන අතවාසිය. දක්වනවා නම් දැන් ඔන්න මේක ආස්වාද මේක ප්‍රසවාස ආයත ආස්වාද නෝ ආයත ආස්වාද කියලා මෙනෙහි කරනවා. ප්‍රසවාස කියලා මෙනෙහි කරනවා. අපි කියමු මේක දැන් උරු කරගත්තයි කියලා. තේරුම් ගත්තයි කියලා. ඒ වගේම ඉන්නකොට උන සද්දයක් එන. ඒකෝර දන්නවා ආස්වාද ප්‍රසවාස දෙක හිතන්නේ. ඒකට සද්දයක් සද්දයක් කියලා මෙනෙහි කරනවා. මෙතෙන්දි මම මතක් කරනවා ආශ්වාස ප්‍රශ්වාස යටපත් කරගෙන යටපත් කරගෙන තලාව බාගෙන සද්දයක් આવොත් විතරක් අපි සද්ද මෙනෙහි කරනවා. ඉතිලක් આવොත් හිතවිල්ල මෙනෙහි කරනවා. වේදනාවක් આવොත් වේදනාව මෙනෙහි කරනවා. මොකද ඒල ආනපනෙ නැති නිසා. නමුත් මේ ආනපනෙ තියෙද්දි සද්ද වේදා හිතවිලි තිබුණාට අපි මෙනෙහි කරන්නේ මොකද අපේ මූල කර්මස්ථානේ ආශ්වාස ප්‍රශ්වාසය නිසා. මෙන්න මේ ශිල්පෙට මේ දක්ෂකමට කියනවා විතක්කය කියලා. නමුත් මේ විතක්කය කරනකොට ආස්වාස වෙලාවේ ප්‍රස්වාසය අතිස්සුවද කියලා කොහොම හිතන්නේ? ප්‍රස්වාසයල ආස්වාස අතිස්සුවක් දන්නේ නැති නිසා ඒ යෝගාවචරය ආස්වාසය කියලා ආස්වාසයේ දිහා ආස්වාසයට මුහුණ දීලා බලනකොට මේක ප්‍රස්වාසයේ නෙවෙන බවටත් වග බලා ගැනීමට කියන ਵਿਚාරය කියලා. මේක ප්‍රස්වාසයේ නෙවෙයි මේක සද්දයක් නෙවෙයි මේක වේදනාවක් නෙවෙයි මේක හිතවිල්ලක් නෙවෙයි ආස්වාසයමයි. ඒ බොහෝ පුංචි වැඩ පිළිලක් තියෙන්නේ නමුත් මේ විතක්කය කියන නම අරමුණට නැංවීම පමණක් නෙමෙයි මේ නංවපු අරමුණ අතගාලා විමසලා මීමන්සන නෝදාලා මේක වෙන එකක් නොවන බවට ගන්න අනන්‍යතාවය කියලා අපේ කියන ඩෙන්ටි කාඩ් එකට කියන්නේ අනන්‍යතාවය කියලා. වෙන එකක් නොවන බව දැනගන්න. ඒකට කියනවා විචාර බුද්ධිය කියලා. මේක තමයි විචිකිච්ඡාවට තියෙන බේද. ඉතින් Taman ආනාපානට ආස්වාද ප්‍රසආසයට ආස්වාදයට හිත යොදලා ආස්වාදයට හිත ගිය පමණින් මේක ප්‍රසආසයේ නොවන බව කියන අතිරේක දැනුම නොලැබුණොත් තාම මෙනෙහි කරාට විතක්කේ විතරයි වැඩ කරගෙන ਵਿਚාරේ වැඩ කරලා නැහැ. ආන්න මේ විතක්ක ਵਿਚාර දෙක වැඩ කරා නම් ওই মালටි ටාස්කින් වලට තියෙන එකම උත්තරේ ඔච්චරයි. ඕඩි තරම් වැඩ තිබුණාම එක වෙලාවට එකනේ කරන්න පුළුවන් අපේ කොච්චර හිත තිබුණත් මෙන්න මේකයි කරන්නේ මේක කරන්නේ නැහැ කියන එක දන්නවා. මේකට කියනවා ප්‍රයොරිටි සිලෙක්ෂන් කියලා නැත්නම් ප්‍රමුඛතාවයේ තේරීම. මේක පරිපාලනයේ අත්‍යවශ්‍ය කාරණාවක්. පාලකයා හැම එකක්ම අත ගන්න යන්න නරකයි. පාලකයා දැනගන්නවා මම මෙන්න මේකටයි මම අවධානය දෙන්නේ. උඹ මේක කරපන්, උඹ මේක කරපන්, උඹ මේක කරපන් කියලා කට්ටියට කවරලා. Taman ඒ ඔක්කොටම හැබැල්ම තියාන, ඇස් බැල්ම තියාන එකක් ගන්න නම් මේ විතක්ක ਵਿਚාර දෙක අවශ්‍යයි. යම් වෙලාවක මේ ਵਿਚාරේ වැඩ කරන්න පටන් අරගත්තොත් ඒ යෝගාචරයට විශාල පිරිසතර මැද දැම්මගේ අවධානය තියෙන්නේ මෙතනයි කියලා එන ඒ පිරිසුදුකම තමයි අදිමොක්කය කියලා කියන්නේ. ඒක දිබුරුම ස්වාමීන් වහන්සේලා කියනවා. පරිරායනක් ඉදිරි පිටට 50ට 50 මුන්නටයි වැලි කලවම් කරලා ගැහුවොත් පරිවිය බැලි වෙලාවත් එළියට ඒකට ගහයිද කියලා අහනවා. ගහන්නේ නැහැ. උරයිට ගහන්නේ මුං ඇටයටම තමයි. උන්ට ඒ කවුරු කියලා දෙන්න ඕනේ නැහැ. ආන්නේ වගේ යෝගාවචරය මේ සමන් කරා කොච්චර දේවල් අහවත්. ඒ තමන්ගේ අවශ්‍ය කරන අරමුණට හිතනම් වගේනීම දන්නවනම් ඒක ඉතින් ශිල්පෙම ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ ඒ අරමුණ වෙන එකක් නොවේ මේකමයි කියලා. රත්තරන් ගත්තට පස්සේ උර ගහලා ඒක කැරට් කීයද කියලා බලන්න උරගලිය ගහලා බලන්න එපා. ඒ උරගල ගෑම තමයි මෙතන මේ විචාරය කියලා කියන්නේ විමර්ශාව කියලා කියන්නේ. අන්න ඒ දේ කරනවා නම් ඒ යෝගාවචරයට මේ සඳහා මේ විචා විතක්කේ නංගපු අරමුණ විචාර බුද්ධියට ලං කිරීම සඳහා ආකාර නිමිති උද්දේශ ලිංග කියලා හතරක් පෙන්ලා දෙලා තියෙනවා. ඒ අරමුණේ ආකාරය අනික් අරමුණේ වෙනස් වෙන හැටි දැක ගන්නවා. ඒ අරමුණට ආවෙනික ලක්ෂණ ලකුණ ආශාසයේ ලකුණ ප්‍රසවාසයේ වෙන් කළ දැනගන්නවා. ඒකේ නිමිත්ත ආශාස නිමිත්ත ප්‍රසවාස නිමිත්ත වෙන් කර ගන්නවා. ඊට පස්සේ උද්දේශය ආශාසයට ආශාසය කියන ප්‍රසවාසයට ප්‍රසවාසය කියන. ඒ වගේ මිනිස්සෙක් අල්ලගත්තාම පොලිසියට එයා කායේ කිස්තොල දිග බලනවා, දත් ගන්න මනිනවා, උස බලනවා, බර බලනවා. ඒ ඔක්කොම අල්ල ගන්නවා. ඒක ෆයිල් එකට දානවා ඇඟිලි ගලකොඩු දානවා. මේකෙන් තමයි යාගේ අනන්‍යතාවය ගන්න. මේ අපරාධකාරය ආය අවුනොත් නැවත පරීක්ෂා කරන්න මේ ගන්න ලකුණු ගැනීම. මේන මේක භෞතික විද්‍යාවක් වෙන මොකක්වත් නැහැ. මේක ආගමික කතාවක් නැහැ. නමුත් මේ යටින් බලනකොට යෝගාවචරයේ අන්තිම දුර්වලයි. නැටියයි බල්ලයි කතා කර කර හිටියට උඹ ආස්වාසේ බැලුණා ආස්වාසේ ලකුණු මොනවද කියලා ඇහුවොත් ප්‍රසවාසය කියන්නේ මොකක්ද කියලා අහුවොත් කිසිම කෙනෙකුට සපේලා උත්තර දෙන්න දන්නේ නැහැ. හැබැයි කීන විනාඩි 10 15ක් මං ආශාසත් එක්ක හිටියා. ප්‍රසවාසත් එක්ක හිටියා. ඒකට ඇහුවොත් ආශාසයේ ඉන්නකොට ආශාසිත බව දැනගත්තේ කොහොමද කියලා? ජා උඩ බිම් බන්නෝ තේරෙන්නේ නැහැ. ප්‍රසවාසයේ ඉන්නකොට ප්‍රසවාසිත දැනගත්තේ කොහොමද කිව්වොත් <coughs> තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ විමසුන් නොවේ විහිදලා නැහැ. ඒ කියන්නේ සැපේට ගොඩක් ඉඩ තියෙනවා. ඒ නිසා බොහෝ වේලා භාවනා කරනකොට නැත්නම් මම හරියට ආස්වාස ආස්වාස වශයෙන් ප්‍රස්වාස ප්‍රස්වාස වශයෙන් ශබ්ද ශබ්ද වශයෙන් මේ දේ දැනගන්නේ ඔය ආකාර හරහා ලිංග හරහා නිමිති හරහා ඒකට සටහන් ආකාර කියලා සමානලාට කියනවා හැම එකටම ආවේනික සටහනක් තියෙනවා හැම එකටම ආවේනික ආකාරයක් තියෙනවා සටහන කියලා කියන්නේ ෆොටෝ එකකින් ගන්න ෆොටෝ එකක් වගේ ආකාරය කියන්නේ වීඩියෝ ෆිල්ම් එකක් වගේ එක එකින් එකට එකින් එකට වෙනස් වෙන හැටි දිගින් දිගට බලන්න පුළුවන්. ආනියෙන් බැලුවොත් තමයි ඉස්සරහට ගන්න අරමුණ මොන එකක් වුණත් දිගින් දිගටම හැර කපාගෙන විචිකිච්ඡා කපාන ඉදිරියට යනවා. එimhe යන්න යන්න යන්න යන්න යෝගාවචරයට මේ එකකින් මේ විතක්ක ਵਿਚාර පුරුදු කරාට පස්සේ එයා ඇස් දෙක අරලා වෙන වැඩකට ගියා. ඒ දකින්න ඕනම දෙයක සුවිශේෂී ලක්ෂණ, අච්ඡන්ත ලක්ෂණ, පච්චත්ත ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ ඒකට ආවේනික ලක්ෂණ කියනවා ඉබේම අල්ලා ගන්න පටන් ගන්නවා හරියට චිත්‍ර ශිල්පියක් යමක් දිහා බැලුවට පස්සේ අනික් කෙනෙක් බැලුවට වැඩිය එයා ගොඩාක් විස්තර අල්ලනවා ඊට පස්සේ ආ පැත්තකට ගිහලා චිත්‍ර අඳින්න ගත්තාම සාමාන්‍ය මිනිහා දැක්කට වැඩිය ඒ විස්තරය අල්ලනවා ඒ වගේ යෝගාවචරය මේ විතක්ක ਵਿਚාර පුරුදු කරන්න පටන් ගත්තට පස්සේ එයාගේ හැම නිර්මාණ ශිල්පයක්ම හැම දෙයකම ඕජාව ගැනීමේ පුදුමාකාර දියුණුවක් ඇති වෙනවා. ඒකේ යෝගාචර අතවාසියක් වෙනවා. ඉස්සර බලනකොට මේ මතු පිට විතරයි බලන්නේ. දැන් පොඩ්ඩක් විනිවිදිනවා. විනිවිදන්නේ මොකටද? මේක මේක වෙන එකක් නෙවෙයි. මේකමයි කියන්නේ අනන්‍යතාවය ඔප්පු කරන්නේ. ඉතින් මේ විචිකිච්ඡාව විචිකිච්ඡාට විරුද්ධ දේ මේ ਵਿਚාරය පාවිච්චි නොකරන ගතිය නිසා නිකන් දැන්න එතනම දඬුවමක් හම්බ වෙනවා. Taman දැකපු දේ පිළිබඳ පස්සේ සැක පහල වෙනවා. Taman හිතපු දේ පිළිබඳ පස්සේ සැක පහන. මොකද ඒක භාගයට කාලා තියෙන්නේ. භාගයට අල්ලලා තියෙන්නේ. ඉතින් මේක නැවත නැවත බලන බලන වාරේ හැම හුස්මක්ම අලුත් කියලා බැලුවොත් නැතනම් කම්මැලිලා අයියෝ මේ හුස්ම බල්ල වැඩක් නෑ දැන් කොච්චරලා බලන හිටියද එකමයි කියන බලන වෙනුවට අලුතෙන් සෙල්ලම් බඩුවක් හම්බෙච්ච බබෙක් ඒ සෙල්ලම් බඩුව දිහා අනිකෝ සෙල්ලම් බඩුත් නොතක අම්මා තාත්තත් නොතක ඒකේ නිමග්න වෙන්න ආසේ ශ්‍රද්ධා චෛතසිකේ තියෙනවනම් මේ ඊගාවට එන ආස්වාසය මට අලුත් දෙයක් පෙන්වන්න දෙනවා කියලා. එහෙම නැත්නම් මේකට තමාට ගුරුරු කියනවා මේ ගාවට එන ආස්වාසයේදී මම මැරෙනවා මේක මගේ අන්තිම ආස්වාසය කියලා හිතාගත්තොත් අපි කොහොම බලයිද කියලා. ඒ නිසා තමන්ට නිදිමතක් එනවනම් නීරසකමක් එනවනම් කම්මැලිකමක් එනවනම් බලන්න කියනවා දැන් ඉන්නේ මේ ඉන්නේ අන්තිම හුස්ම. එහෙමනම් මම තවත් ටිකක් හුස්මක් විතර බලන්න ඒක සුවිශේෂී කරලා බලනවා. අන්නේ බලන්නේ මේ අදිමුක්ක චෛසිකේ. එහෙම නැත්නම් මේ විචාර බුද්ධියෙන් ඒ නිසා මරණානුස්සතිය කියන්නේ ඕකට. මරණානුස්සතිය කියන්නේ මට ඊගාව වෙන හුස්ම මම දැන් මැරෙනවා. මේක දිහා කොහොමද බලන්නේ කියලා. ආන්නේ විතර බැලුවොත් එන්නේ එන්නේ මේ පිටක්ය අයින් වෙනවා. ඊට පස්සේ මේ විපස්සනාදි මේක උගන්වන්නේ අරමුණේ මැද දකපු එකනා අරමුණ හට ගන්න බලන පැත්ත තමයි ਵਿਚාරය කියලා කියන්නේ. අරමුණේ කොන්ද දකපු එකනා අරමුණේ හට ගන්න තැන බලනවා. එතකොට කියනවා සප්පච්චේ පරිග්‍රහ ඥාන කියලා. ප්‍රත්‍යත් සහිතව අරමුණ දකිනවා. අරමුණේ හට ගැනීමත් එක්ක අරමුණ දකිනවා. එතකොට හටගත්ත දේ හටගන්මේ මුලත් එක්ක පුදුමාකාර වෙනසක් තියෙනවා. ද්වේෂය හටගෙන ද්වේෂයෙන් පැලහෙන මිනිස්සයා නුරුස්නා ගතිය අධ්‍යයක නුරුස්නා ගතිය මුලත් බැලුවොත් මේ මුළු ලෝකෙම දැනමට මුල් වෙලා තියෙන මේ නුරුස්නා ගතිය තමයි. ඒ නිසා ද්වේෂයේ මුල ඊටාම ශක්තිජනක ඒකට කියන්න බලුවන් ධනාත්මක චින්තනයක් කියලා. ද්වේෂය වැඩිගෙන ගිහිල්ලා මල පැන්නට පස්සේ නම් ඒක 16 අපි 16 කරගන්නවා. ඒක නිසා ද්වේෂයේ මුල බැලීම, රාගයේ මුල බැලීම, ආස්වාසයේ මුල බැලීම, ප්‍රසවාසයේ මුල බැලීම මැද බලන්නේ නැතුව කවදාවත් බෑ. ඒව න්‍යාය ධර්මයි. එන්නේ එන ආස්වාසේ මැද දකින්න පුරුදු වුණාට පස්සේ ඊගාව අතිරේක පාඩම තමයි කොහේ ඉඳලා දෙන්නේ කියලා බලන්නේ. කොහෙන්ද මේ පෙරහැර හැදෙන්නේ? වේදිකාව පිටිපස්සේ මොකද්ද වෙන්නේ කියලා ඒක නිසා ඉස්සල්ලාම යෝගාවචරය කරන්නේ ආස්වාසය අල්ල ගන්නවා ප්‍රස්වාසය අල්ල ගන්නවා මෙනෙහි කරනවා ප්‍රස්වාසින් ආස්වාසය වෙනස් කරන හැටි බල බල මේක උරු කරගත්තාට පස්සේ මේක මූණට මූණ දාලා ගත්තාට පස්සේ නතර වෙන්නේ නැතුව මේ අදිමොක්කය මේ විමසුන් නොවන මේ ධම්මවිචේ වශයෙන් හට ගන්න තැන පටන් ගත්තට පස්සේ මේක ගැඹුරකට විස්තර කරනවා මේකට තමයි පටිච්ච සමුප්පාදය කියන්නේ. මේක තමයි ඉදප්පච්චේතාවය කියලා කියන්නේ. මේක තමයි නිසා හට ගැනීම කියලා කියන්නේ. මේක තමයි සර්වචන් වහන්සේ හොයාගත්ත ප්‍රධානම දේ. ගහ වැවුනට පස්සේ පොරෙන් කපන එක නෙවෙයි. වැහෙන් තිස්සලා හැදීගෙන එනකොට අංකුරයේ වශයෙන්ම නියොත්තෙන් කරන්න පුළුවන්. මේ ධම්මා හේතුප්පබව. තේසං හේතුන් තථාගතෝ ආහ කියලා ඔය අස්සජි ස්වාමීන් වහන්සේ කිව්වේ ඔය බණ තමයි. ඒ කෝලිත පරිබ්‍රාජකර කියනකොටම වැදුනා. අපි මේ ඇතිවෙච්ච ඵලයත් එක්ක දඟලන එකනේ කරන්නේ. බුදුචානන්ස කියනවා නැවත නැවත එන එකක් නෝගේ මුලට ඵලයක් කියලා. ඇතිවෙච්ච ඵලයත් එක්ක නටන එකට කියනවා බලු දැක්ම කියලා. ඇති වෙන මුලට බලන එකට කියනවා සිංහ සිංහාවලෝකණය කියලා. පල්ලෙකට ගලක් ගැහුවොත් බල්ලා ගල ගල පිටිපස්සේ ගිහලා ගල හපා ගන්නවා. සිංහයාට ගලක් ගැහුවොත් සිංහයා ගල ආපු තැන බලනවා ආපු එක මරනවා. ඉවරයි. ඒ නිසා අපි ළඟ තියෙන්නේ බලු බලු දර්ශනය. වෙච්චි උනාට පස්සේ ඉසాత වෙනකන හඬනවා, කෑකොස්සන් ගහනවා, අල්ලමු ගෙදරට කතා කරනවා, මැරෙන්න හදනවා. උත් මේක ආපු හේතුව බලන්න පිට හෙටත් එනවා. ඊයේත් ආවා. ඉතින් ඒ වගේ ඉසాత වෙනකන හඬනවා වෙනුවට ඒකේ මුලට අදින ගතිය අපි කියන විමසන්න ඕනේ කියලා. ධම්ම විචේ කියන. ඒකට මේ දේෙන් මුසුප්පු වෙන්නේ නැතුව වෙච්ච දේෙන් දුක් කරදර ගන්නවා වෙනුවට මුල බැලීමට තියෙන ඉවසීම ලෝකේ තියෙන එකම සතා මනුස්සයෙක් විතරයි. තිරිසනෙකුට ඒක කරන්න බෑ. මීයේ දැක්කට පස්සේ බුහුසට තපස් රකින්න බෑ. ඌ බැන්න ඇල්ලුවා එච්චරයි. ඌ දන්නේ එච්චරයි. ඒ වගේම ඕනම සතෙකුට ඒ සාජාසයෙන් කරන්නේ එච්චරයි. මනුස්සයාට පුළුවන් මේක නැවත නැවත එනවනම් මේ විචිකිච්ඡාවට ඉඩ නොතබා ධම්ම විචය එහෙම නැත්නම් අදිමොක්කේ පහළ වීම සඳහා මුල බැලීම අන්නේ මුල බලන යනකොට යම් දවසකට යෝගාවචරයට අරමුණේ පිටකොන්ද මැද ආස්වාසේ මැද ප්‍රස්වාසේ මැද බලලා මේකේ තියෙන හතරමහා ධාතුන් පමණයි ඉන්නේ පිටන මොකක්වත් නැහැ කියලා කවදා හරි පිළිසිඳ දැනගත්තොත් ආස්වාසය කියලා කියන්නේ තද වෙන, තෙර වෙන, උණුසුම්, කම්පන, චංචල ගති මිස එයින් අපිට මොකක්වත්ම නැහැ. නිසා යෝගාචරය එනේන ආස්වාසේ පාඨවේ කාය, ආපෝ කාය, තීජෝ කාය, වායෝ කාය වශයෙන් මේක අල්ලගත්තට පස්සේ ඉන් අපිට වෙන ආත්ම ශක්තියක් වෙන හරපද්ධතියක් වෙන සාරමණ්ඩයක් මේකේ නැහැ කියලා මේ රූප කොටාසේ පතුරු ගහලා බැලීම විසිතුරු කොට බැලීම විවාහ කොට බලපු දවසට ඒ මනුස්සයාට ඇති වෙන අදිමොක්කයට කියනවා එයාට මෙතෙක් කල් ගෙනාපු ජීවාත්මයක් මේකේ තියෙනවා කියන එකක් නෑ මෙතන භෞතික විද්‍යාවක් විතරයි තියෙන්නේ හුස්ම කියලා කියන්නේ තන්නේ කර භෞතික විද්‍යාවක් විමසුම්බලා බලන්න පුළුවන් විමසුම් බලන සුළුව බලන්න බලන්න බලන්න පේනවා මයි නමක් අදිනවට විඩ අමතරව මේකේ මොකක්වත් වෙන්නේ නෑ ඉස්කෝලේ අපිට ඉස්කෝලේ යනකොට මේ මේ උද්භේ සත්ත්ව විද්‍යාවට පෙන්ලා දෙනවා මුලේ මේ පෙනාලු දෙක පිම්බෙන හැටි උදර ප්‍රාචාරයේ මේ ප්‍රාවරේ පල්ලයට අදිනකොට උදරච්ඡදී පල්ලයට අදිනකොට මේ පෙනාලු පිම්බෙනවා උදරච්ඡදී උඩට ඉස්සරහට හුස්ම එළියට යනවා ওই කම්මල්කාරයා මයින් මේ කරන දෙල්ලම තමයි ඔගේ ඉන් එහාට මමෙක් නැහැ කෙරුමෙක් නැහැ මේක ක්‍රියාවක් වෙනවා මෙන්න මේ ජීවාත්මය පිළිබඳව එnde ende ende ende මේක උදු භෞතික විද්‍යාවක් තියෙන්නේ. මේක මම දැනගෙන හිටියත් කියනවා නේද? හිටියත් කියනවා නින්දෙදිත් කියනවා නාන කොටත් කරනවා පොල් ගන්න කොටත් කරනවා මේ මේ බත් වෙන කොටත් කරනවා කෙරෙනවා. ඔය Tamand කිසිම නම්බුවක් නැහැ ඕකේ. භෞතික විද්‍යාවක් තියෙන කියලා දැනගත්තොත් ඒ ඇති වෙන විශ්වාසයට අදිමොක්කර කියනවා මෙයා ඊට පස්සේ තවදුරටත් මේ කරවන කෙරුමෙක් එහෙම නැත්නම් මේ අධිත්‍යයකෙක් අදිෂ්ඨාන කළොත් මේක මම කරන්න ඕන කියන එකනේ. එතන මේ ගෙදර නේවාසිකෙක් නැහැ. කාරකේකුත් නැහැ. විදායකේකුත් නැහැ. පොදු ක්‍රියාවලිය. මේක බලලා යම් තැනක මේ හුස්ම එන මුල බැක්කොත් ආස්වාසිය වාස්වාසේ ඒකේ මූල නිර්මාපකේකුත් නැහැ. පරමාත්මේකුත් නැහැ. ඒ නිසා ජීවාත්මේ විස්තර කරගෙන නැත්නම් හිනේන හුස්මේ පටවියාපෝ තේජෝ වින් කරගෙන ඉන් එවිට මොනවත් නැහැ කියන විෂද භාවයේදී ඉදිරියට යනකොට ඒ යෝගාවචරයට තේරුනොත් මේක නම් මුලදී කැමරුම් කැවුම් කෙරුම්කාරයේ බහුම්කාරයේ මූල හේතුවක් තියනවාද කියලා බලන්න ගියොත් එතනක් තියෙන හේතු නාම නිසා රූප පහළ වෙනවා රූප නිසා නාම පහළ වෙනවා රූප නිසා රූප පහළ වෙනවා නාම නිසා නාම පහළ වෙනවා ඔය හතරෙන් පිට මොකක්වත් නැහැ. අනේ එදාට තේරෙන පටන් ගන්නවා මේ දේ දන්නේ නැති නිසා මනුස්සයා මම උකාර දෙයියෙක්ම වාගෙන. අනේ පටලවාගෙන තියෙන පටලවිල්ල. මේ Taman මුල දකින්න නැතුව ඒකට ක්‍රමවේදය දන්නේ නැතුව මේ සියල්ල මුලින් කර දෙන්නා වූ ਸਰබලධාරී ਸਰවව්‍යාපී ඒකෝ වෙච්ච දෙකක් නැති කිසි කෙනෙකුගේ විනිශ්චයට ලක් නැති මූල ශක්තියක් තියෙනවා කියලා ඒ සැකේ එන්නේ මේ ආස්වාසේ මුල ප්‍රසවාසේ මුල බැලීම ආදී ඒ හේතුව බැලීමේ අර සිංහාවලෝකනේ නැති නිසා යම් දවසක ඒ යෝගාවචරයා එනේන හුස්මක ආස්වාස ප්‍රස්වාසෝ පිම්බීම හැකිලිමක මේ රූප ධර්ම හතර නැත්නම් ධාතු හතරෙන් පිට මොකක්වත් නැහැ. ඒක පටන් ගන්න තැනට ගියත් එතනක් තියෙන්නේ මේ නාම රූප දෙකෙන් තොරව වෙන මොකක්වත් නැහැ. මෙන්න මෙහෙම හිතාගන්න. ඒකෝර තවත් මේක විසඳෙනවා. යම් වෙලාවක ආස්වාස ප්‍රසවාසයේ තියෙන බට වියාපෝ තේජෝ වායෝ විතරයි කියලා තියෙන ධාතු කොටස් හතරට කියනවා රූප ධර්ම කියලා. ඒ බව දන්න කමඩ කියනවා නාමය කියලා. ඒක ඒක පිළිබඳව තියෙන දැනීමට රූප තියෙනවා රූප රූප බව දන්නවා. ආස්වාසේ නෙවෙයි ප්‍රසවාසේ නෙවෙයි කියලා දන්නවා. ඒ ටිකට කියනවා නාම ධර්ම කියලා. ඊට පස්සේ මුලට ගියාට බලනකොටත් පේනවා ওই දෙකම තමයි. නාම රූප දෙකෙන් එහාට යනවා. මෙන්න මෙතෙන් යනකොට ඒ මනුස්සයාට දීර්ඝ කාලයක් සංසාරේ ගෙනාවු උච්චේ දිට්ඨිය සාසත දිට්ඨිය හේතුක දිට්ඨිය, කුබ්බේගත හේතුක වාදය, විෂම දිට්ඨික හේතු කියලා ගොඩාක් කල් අපි කොච්චර සම්‍යක් දෘෂ්ටික කිව්වත් අපි ළඟ තියෙන මල්ලේ තියෙන විශාල මිත්‍යා දෘෂ්ටි. අපි සමහරලාට හිතනවා මේවා වෙන්නේ කිසිම හේතුවක් නැතුව ගහෙන් ගෙඩි ඉන්නවා වගේ කියලා. ඒකට කියනවා අහේතුක වාදය කියලා. උදාහරණ කියනවා ලෝකේ තියෙන ඛතම වාදය කියලා. ඒ වෙනුවට දන්නවා මේක නිසා මේක වෙන්නේ කියලා. මේ ඇති කල්ලි මේ වන්නේ මේ ඇති කල්ලි මේ නැති කල්ලි මේ නොවන්නේ මේ ඇතිවීමේ මේ ඇතිවන්නේ මේ නැතිවීම මේ නැතිවන්නේ එතකොට යාට ඒ පටිච්චසම්පාද පිළිබඳ අවබෝධයක් වෙනවා එහෙම නැත්නම් කියන බුබ්බේගත හේතුවාදය කියලා පෙර කර්ම රැස් කරපු නිසා මේක වෙන්නේ ඒක නිසා මොනවා කරත් මේක වෙනස් කරන්න බෑ එතකොට වෙන්නේ උට කවදාකවත් නිවන් දකින්න බෑ ඒක තමයි බටහිර ලෝකේ තිබුණේ මේ මොලේ වැඩ කරන්නේ කවදාකවත් වෙනස් කරන්න බෑ. ඒක අවුරුදු 6 විතර වෙනකොට ඒක hardware circuit එකක් වෙනවා. ඉතින් ඕක දිගේ අනේක තමයි කියලා. දැන් විතරක් කියන භාවනා කරලා කරලා මේ neuroplasticity කියලා එකක් තියෙනවා. train your mind and change your brain. ඔබ මනස පුරුදු කළොත් ඔබේ brain එක වෙනස් කරන්න පුළුවන්. ඔබට ඕනේ හැකියාවක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේට වැඩි හැකියාවක් ගන්න පුළුවන්. එතකොට ජීවිතය අර පිළිගන්න ගතියට කියනවා අනිත්‍යතාවය පිළිගන්නවා දැන්. වෙනස් වීම පිළිගන්නවා. ඒ කියන්නේ නියත ගතිකවාදයක් නැහැ. නියත හේතුවාදයක්වත් නැහැ. ඒ වගේම මේක දිගට පවතින සාස්වත වෙච්චි පරමාත්මයක් හෝ ජීවාත්මයක්වත් නැහැ. ඒ වගේම සියල්ල මෙතනින් හමාර වෙන්නේත් නැහැ. මොකද්දෝ කර්ම ශක්තියක්. එකින් එකට එකින් එකට යනවා. මේ විචිකිච්ඡාව නිසා. නොදැක්ම නිසා. මෙන්න මේ විදිහට මේක පුරුදු වෙනකොට යාට ඇති වෙන ඒ දර්ශනයට කියනවා සම්මා දර්ශනය කියලා. ඕනම දෙයක් බැලුවොත් පළවෙනි වතාවට නොපෙන්වාට නැවත නැවත බලන්න බලන්න ඒකේ සත්‍යයට පූර්ණත්වයට ආංශික දැනුම ඉඳලා පූර්ණත්වයට යන මේ මේ බලන බැල්මට කියනවා විපස්සනා කියලා. ඇත්තටම කියනවා මෙතනින් තමයි විපස්සනා පටන් ගන්න කියලා. යම් කිසි කෙනෙක් අරමුණක මුල දැකලා අල්ලා ගන්න බැරි තරම් සිවුන් තැන ඉඳලා අරමුණ ඇති වෙලා ගොරෝසු වෙලා අරමුණ අල්ලා ගන්න බැරි තැන දිනුන ඇසියුම් වෙලා යන එක දැක්කනම් එයාගේ මනස සම්මා දාර්ශනයට වැටලා තියෙනවා. පටිච්ච සමුප්පාදයට වැටලා තියෙනවා. මේකට කියනවා ධම්මට්ඨිති කියලා. මෙහාට ශාසනයේ ඒක නිසා සඳහන් කරලා තියෙනවා ඒකේන මේ ආරද්ධ විපස්සකයා මේ ඉස්සල්ලාම වතාවට අරමුණක මුලමදාක දකින්න පටන් ගත්තා නම් එයාට කියනවා ආරද්ධ විපස්සකෝ බුද්ධ ශාසනයේ ලද්දස්සාසෝ බුද්ධ ධර්මයේ අශ්වසිලක් ලැබුව කෙනෙක් කියලා. නියත ගතිකෝ යකදාකත් අපායට යන්න වෙන පස්සේ. ධර්මයේ පිහිටපු කෙනෙක් කියලා. පවතින තාක් දේවල් නැති වෙනවා. ඒ නිසා ওই මතුවෙච්ච දේ අල්ලන කෑකෝ සංගාහනට වැඩිය ඕක නැති වෙනවා තව එකක් මතුවෙනවා කියන මේ දර්ශනේ දාවට පස්සේ අර පෙරලෙන ගණේ පාති බැඳෙන්නේ නැතුව වගේ ඉතින් පෙරලෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ වෙනවා යාට ඕපනයික කියන ගුණේ එන්න පටන් ගන්නවා. ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් සියුම් සියුම් ධර්ම වලට ඊට වචන වටන කල්යාණ මිත්‍ර ළඟට ගැඹුරු දේවල් වලට <clears throat> ඉබේම تعلق කරන ගතියක් එනවා. ඉතින් ඒ නිසා ඒ தত্ত্বය බුද්ධචාන්ස පෙන්වන්නේ ධම්මටිචේ කිය. උබ්බේව කෝසසීම ධම්මටිති ඥානං පච්චානිබ්බානං. ඒ නිසා තමයි භාවනා කරගෙන යනකොට ආරම්භයේදී පරියන්ක පටන් ගත්ත ගමන් මේවා කරන්න බෑ. පරියන්කේදී කරන්නේ අපි කයත් එක්ක යාළු වෙනවා. එහල හිමීට හිතට කියනවා මෙනෙහි කරන මනසට කියනවා උඹේ මූල කර්මස්ථානේ වෙන් කරගනින් යාලු කරගනින් උණට මුණ දාලා අල්ලගනින්. ඒකලේ ඇතිවෙච්ච පුඩිය තුල මේ අල්ල ගැනීම තුල මේ අරමුණ හට ගන්නා හැටි මේ අරමුණ ගෙවෙන හැටි ඒකේ පළවෙනියෙන් මැද දකුණට මුල දකුණට අග දකුණ ඒක තමයි නාම රූප පරිච්ඡේඥාන, පච්චේ පරිග්‍රහඥාන, සම්මාසන ඥාන කියලා පසු කාලීන ආචාර්යවරු පෙන්වුවේ මුල දක් මැද දකින්න එකට කියනවා නාම රූප පරිච්ඡේඥාන කියලා. මුලයි මැදයි දෙක දකින්න එක නම් පච්චේ පරිග්‍රහඥාන, සප්පච්චේ පරිග්‍රහඥාන. මුල මැදක තුනම දැකීමට කියනවා සම්මාසන ඥාන කියලා. ඒ යෝගාවචරයට ඇස් දෙක ඇරියත් ඒක ඊට පස්සේ නොදකින්න බෑ. ඕන දෙයක් දකින්නට එයා දන්නවා මේ නාටකමේ පෙන්වන්නේ මැද විතරයි. නමුත් තිතේ අරින්න ඉස්සෙල්ල වැඩ කොටසක් තියෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ මේ අංග සංස්කරණ අයින් කරලා ආයෙත් ස්වභාවික මිනිස් බවටපත් වෙන වැඩ පිළිවෙලකුත් තියෙනවා. ආන්නේදී දකින්නට යාට ඇති වෙන ඥානය වර්තමානයේ මෙහෙමනම් අතීතය අනාගතෙත් මෙහෙමයි කියලා කාලයේ දිගේ විශාල පැතිරීමක් මේ දේ මෙහෙමනම් අනෙක් වස්තුත් මෙහෙමයි කියලා දේශයේ දිගේ විශාල පැතිරීමක් වෙනවා. මට දැන් මේක තේරෙනවා මං ඉස්සරහින් ඉන්න යෝගාවචරයා භාවනා නොකරනවා වෙන්න පුළුවන් නිින්ද කියලා වෙන. නමුත් වෙන්නේ නම් ඔච්චරමයි කියලා තේරෙනවා. එයා දන්නේ නැතිකම වෙනම දෙයක්. සිද්ධ වෙන්නේ මෙච්චරයි කියලා මේ තයෝ අද්දා කියලා කාලයේ දිගේ, දේශයේ දිගේ සහ ප්‍රජාව දිගේ අර තමන්ගේ දැනුම ඉදිරියේ පැතිරිය යන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී ඇතිවෙන මේ සතුට මෙතෙන්දී ඇතිවෙන මේ අධිප්‍රමාණික අගය කිරීම නිසා කෙනෙකුට රහත් උනායි කියලා හිතෙන්න ඉඩ තියෙන ඉඩ මේ මේ පොඩි පිම්මක් පණින්න එකයි. ඇත්තටම කියනවා පොඩිත් නෑ. යෝගාචරයක් වශයෙන් සල්ලං වෙන වෙලාව. යෝගාචරයක් වශයෙන් දොරට වඩන වෙලාව. එතෙන්දී ඇති වෙන මේ සීමා මරියාදාවල් කඩලා යන ගතිය කොච්චරද කියනවනම් ඒ නිසා තාම සෝවාන් වෙලාවක් නෑ. නමුත් එයාට පේන පටන් ගන්නවා මේ මෙච්චර කල් සංසාරේ සිද්ධ උනේ මොච්චරයි. ඉස්සරහට කොච්චර හිටියත් ඔච්චරයි සිද්ධ වෙන්නේ. මෙතන නෙවෙයි වෙන තැනකට ගිහිල්ලා ඉන්දියාවට ගියා උතුරු කුරු දිවයිනකට ගියා දකුණු කුරු දිවයිනට ගියා. මේක මෙච්චරම තමයි. මේ ලෝකේ ප්‍රජා භාවනා කරත් නැතත් හැම කෙනාටම සිදුවෙන්නේ මේක තමයි කියලා. ඒ දැනුම යොද යොදා බැලීම හරියට තටු ආපු කුරුල්ලෙක් අහසට පැනනකා වගේ. එහෙටත් පියා පියාඹන්නේ සම මෙහෙටත් පියාඹන්නේ උඩටත් පියාඹන්නේ යටටත් පියාඹන්නේ සම්පූර්ණ අභිෂේකයක් ලැබුවා වගේ. ඉතින් ඒ වාගේ මේක නිසා අනතුරුයි මේක. ගුරුවරයෙක් නැති තැනක Taman ගැන අධිමාන තක්සීරුවටපත් වෙන කෙනෙකුට මේක දුන්නොත් ඒ කෙනා ඉතින් පුදුමාකාර අනුන්ට උපදෙස් දෙන්න පටන් අර ගන්නවා. Taman ගැන කියා පාන්න පටන් අර ගන්නවා. අදි තක්සීරුවට යනවා. අද භාවනා ලෝකෙ දිහා බලනකොට මේ தත්වයත් එක්ක බලනකොට වෙනවා මේ මිනිස්සුත් අවංකව භාවනා කරන මිනිස්සු තමයි. පිං ඇති ඇත්තෝ. හරි ක්‍රමේ තමයි යන්නේ. නමුත් මේ අදි탁සේරෝ විචිකිච්ඡාවේ තියෙන විචිකිච්ඡා එක පැත්තකින් සර්වචනස පින්නනවා දෙමන් හන්දියක් වගේ කිය. කාන්තාරයක් වගේ අනපාර තේරෙන්නේ නැහැ. මුහුද මැදට ගියා වගේ උතුරු දකුණ මාරු වෙනවා. කැලේකට ගියා වගේ දිශා මාරු වෙනවා. ඊට පස්සේ ඒක ඩිංගිත්තක් ඒකේ ආස්වාසය ආස්වා අස්සසිලක් ලැබපු ගමන් සල්ව සර්වඥ වෙන්න හදනවා. ඕනේ කෙනෙකුට මට කියලා දෙන්න පුළුවන්. මම ළඟට එන්න මම ඔක්කොම කියලා දෙන්නම්. මට අතීතයත් පේනවා අනාගතයත් පේනවා අතනත් පේනවා මෙතනත් පේනවා කියලා ණය ක්‍රමයකට පේන ඇත්ත කතාව. නමුත් මේක කෑකොස්සන් ගහන්න ගියොත් Tamange ඉදිරි ගමන බාධා මේක මම වෙන පැත්තකට කියන්නම්. මේ මට්ටමට යනකොට යෝගාවචරයට Tamange ශරීරය තුල තියෙන සුවසේවාව වැටහෙනවා. ශරීරෙ මෙතෙන් ගියාට පස්සේ ඒ අරමුණක හොඳ සංහිඳියාවක් ඇවිල්ලා ඉnde ඉnde ඉnde ඉnde කය වචන දෙක කය හිත දෙක පුදුම සංහිඳියාවට එනවා. ඒකට යාට තේරෙන්න පටන් ගන්නවා මේක අපේ වචන දැන් කාලේ වචනින් කියනවා විශ්ව ශක්තිය සහිතයි ඕන කෙනෙක් අත ගාව සනීප කරතයි. ඕන කෙනෙකුට හිතේ දුවත් අනේ විමර්ශසුවිත කියලා වෙනවා. ඉතින් මේ අනුන්ගේ සීනි කරන්න පටන් ගත්තොත් එන්නේ මොකද්ද? තමන්ගේ ගමන බාධා වෙනවා. ඉතින් මේ මිනිස්සයා මේ ශාසනය මට මෙච්චර විශාල ඥානකේ හම්බෙච්ච දේ මම මේ අනුන් ගොඩ දානවද Taman ගොඩ යනවද කියන ප්‍රශ්නේ ගත්තොත් මහායාන බුද්ධාගම කියලා කියන්නේ මේ වෙලාවේදී අනුන් ගොඩ දාන එක හොඳයි කියන එක තමයි ඒකේ මූලික අදහස. සරුවචන්නාංශයේගේ දේශනාවල සඳහන් කරලා තියෙනවා. ඔබ ඉස්සලා මඩවලෙන් ගොඩ වෙයන්. ඔබ වීර්ය දැනකට ගිහිල්ලා වෙන කෙනෙක් ගොඩ දාපන් කියලා. එතකොට කියන එක හරිම ආත්මార్థකාමී කියලා. මේකත් යෝගාවචරය මේ විතක්කේ පන්න විචිකිච්ඡා පන්නනවත් එක්කම ගන්න වෙන තීන්දුවක් මේ තමයි මේ උපයාස අපයා ගන්නාලාද මේ ධර්ම ශක්තිය අදිමුඛය එහෙම නැත්නම් ඕකප්පන ශ්‍රද්ධාව කුමක ආයෝජනය කරනවද කියන එක ඕනම කෙනෙක් කියන්න පුළුවන් මේ මැජික් ටිකක් පෙන්න පුළුවන් සුව කරපුවාම ලොකු ලාභ සත්කාර ලබන්න පුළුවන්. ඒ නිසා ලාභ සත්කාර વિષය පිළිබඳව අංශු මාත්‍රයක් හරි තියෙන කෙනා මෙතනදී මී අරගෙකට නාශනනුවක් දාලා ඇද්දා වගේ ලාභ සත්කාර වැතර අදිනවා. කලාතුරකින් කෙනෙක් තේරුම් ගන්නවා මේ ශාසනය වමතින්නම් අල්ලන්න එපා. අල්ලනෝ නම් දෝතින් අල්ලන්න. තමන් අත්තානමේව මට මම පටිජග්ගීය නිවාරය කියලා ඉසල තමන් පිරිසුදුවක් ඇති කරගන්න එහෙම නැත්නම් තමන් මේක දෙන්න තමන් සුදුස්සෙක් බාටපත් කරගන්නවා මිස අන් එනකොටම අනින්න යන්න එපා. එතකොට කුටි කන්න වෙනවා. හැබැයි අන් එන ගොනාට හිතෙනවා අනින්න. ඒක සාමාන්‍යයෙන් අංගට එන කාලයට නියරට තියලා ඉන්නවා, ගස්වල තියලා ඉන්නවා, ස්වාමියාට තියලා ඉන්නවා. ඒ අන්ගෙන අංගට එන ගොනාගේ හැටි දෙනවා අන් දෙක මැදට හොඳ පොල්ලකින් නෙලපු දවසේ. ඉතින් තේරුම් ගන්නව ගොනා මේ අන් තිබ්බට අනින්න යන්න හොඳ නැහැ කියලා. අද වෙලා තියෙන්නේ කොයි එකත් කොමෝඩිටි එකක් කරගන්න හදනවා වෙළඳ භාණ්ඩයක් කරගන්න හදනවා ඒ නිසා මෙතෙන්ට යනකොට යෝගාවචරය මේ වංචනික ධර්ම ලාභ සත්කාරයට අපේ හිතේ තියෙන කෑදරකම ෂටගති මායාවී ගති මගහරව ගන්නවා කියන එක ඒක තන්නේ කරම අහඹයක් ඉතින් මේකදී හොඳ කොහොමද කියන්නේ ආරක්ෂාවක් තියෙන්නේ තමන් ගුරු පරපුරකට සීමා අයිතියක් තියෙනවා නම් ඒ ගුරුවරු වග බලා ගන්නවා පැහෙන්න දෙන්නේ නැතුව හංගලා තියාගෙන ඒ යෝගාවචරයට ඒ සිද්ධි වෙන්න අරින්නේ. නැවත නැවතත් ඒකම කර කර ඒකම කර කර මේක වශී කරගන්න සිද්ධි කරගන්න කරලා කරලා කරලා මේක අතහුරු කරගන්න කියලා. මේ එන්නකොටම කෑ ගහන්න යන්නේ නැතුව. මොක ගියන් අතරේ එහෙම වගවීමක් නැහැ. ගියන් අතරේ එහෙම પરම්පරාවක් නැහැ. ඉතින් ඒ නිසා ගීයක් වශයෙන් කරනකොට ලාභයක් ලැබීම හැම වෙලාවෙදීම අනතුරුක සේයාවක් තියෙනවා. ඒ නිසා තමන්ට තේරෙනවා නම් ධර්මයේ යම් ආකාරයක තමන්ට අනුග්‍රහයක් ලැබෙනවයි කියලා. පුළුවන් තරම් සර්වචනන්සි බුදු වුණාට පස්සෙත් ගුරුවරෙක් තියාගත්තා. ධර්මයේ ගුරුතන් හිටියාගත්තා. තමන් දැනගන්න ඕන මෙතනින් කඩේම පැන්නට මේ ලද්දස්සාසයක් ශාසනයේ නම් කිසි අස්සසිලක් ලැබුවට නියතගතික தත්ත්වයක් තිබුණට ලොකු වෙච්ච කෙල්ලෙක් වහාම පුරුෂාන්තරයට ගියොත් විනාසයි. කුලකාන්තාවන්ගේ තියෙන්නේ කෙල්ල ලොකු වුණාට පස්සේ ගෙට ගන්න එක. කුලකාන්තාවන් නොවෙනවා නම් බල්ලන්ගේ බැල්ලියන්ගේ උරන්ගේ ඉරියන්ගේ එව්ව නැහැ. ඒවට ආචාර ධර්ම නැහැ. ඉතින් ඒකට වැඩි වෙපත් වෙච්ච ගමන් පුරුෂාන්තරයට යනවා. ඊට පස්සේ චරිතයක් බලාපොරොත්තු වෙන්න එපා. ඒ නිසා මේක වැඩිවිපත් වීමක් කියලා මම කියන්නේ. ඒ විතක් විචිකිච්ඡාව ඉක්මවලා තමයි මේ සාසනේ බඩක් ගන්න පුළුවන්. ප්‍රශ්න නම් එනවා. එනකොට මම මෙන්න මේ විදිහට හැසිරෙන්න ඕන. මම හැම වෙලාවෙම ගුරුරෙක් තියාගන්න හැම වෙලාවෙම ආචාර ධර්ම ටිකක් තියාගන්න ඕන. බය ලැජ්ජාවක් තියාගන්න. ඉන්දිය සංගතයක් තියාගන්න. සීලයක් තියාගන්න ඕනේ. නැත්තම් මමත් ලාභ සත්කාරයක් දෙන්න දෙ තියනවා කියලා. මේක පිළිබඳව ආරස්සාව සැලසීම තියෙන කාලෙට අපි කියන බුද්ධ ශාසනයක් තියෙන කාලයක් කියලා. ඒක කවදාකවත් අපිට උපයන්න බෑ. ඒක සරුවචනන්ස උපේලා බුද්ධ ශාසනයක් තියෙන කාලේ විතරක් අපිට ගොඩ එමක් තියෙනවා. ඒ ඒ ආරස්සාව වයින් වෙලාට කුඩයක් අතර ගත්තේ නැත්නම් ඒත් තිබෙනවා. මේ බලනකොට මේ ලෝකේ හරහා අද මේ භාවනා විකුණන විකිනිල්ල දිහා බලනකොට මේ භාවනාව කියන එක වෙළඳ භාණ්ඩයක් කරගෙන තියෙන හැටි බannකොට ඒක කකා යන තක තීරු අමන මරි පිරිස දිහා බලනකොට පේනවා මේ ශාසනය වමතින් අල්ලන්න ගිහිල්ලා කරගන්න අමාරුව. කවදාකවත් එපා Taman කෙරේ ශාසනික අනුග්‍රහයක් ලැබෙනවනම් Tamanට ආස්වාසයක් අස්සසිල්ලක් ලැබෙනවනම් එන්නේ එන්නේ කවුරු සංප්‍රයුක්තව එන්නේ එන්නේ එන්නේ මේ වැඩි විපත්තිච කෙල්ලෙක් වගේ නිලයක් හම්බෙච්ච තන්තරක් හම්බෙච්ච කෙනෙක් වගේ. ඒකට ගැළපෙන විදිහට ಗುಣ වසංගගන ආරසා වෙන ක්‍රමේ නැති වුණොත් ඉතින් ඒක අං ආපු ගුණෙකුට වෙච්ච වැඩේ තමයි වෙන්නේ. ඉස්සල්ලාක කන්දක තියේදී පස්සේ ආපු අන්දක ලොක් කරන්න ගිහිල්ලා ඉතින් ගුටි කනවා. ඉතින් මේක මායයට විශාල අවකාශයක්. මායාව එකපාරටම දෙනවා gediya pitin scholarship එකක් දෙනවා ලාභ දෙනවා සත්කාර දෙනවා සම්මාන දෙනවා සිලෝක දෙනවා ඉතින් මේ මනුස්සයා බුදුන් කිව්වයි කියලා පුදුමාකාර જાති කියන්න පටන් ඒ අනුගාමිකයොත් ඒකටම එහි එහි කියා ගන්න පටන් ගන්නතර පස්සේ අය වෙන කට වෙන අන්‍යාගමිකයෙක් බුද්ධහමර ගහන්න ඕනේ අපේම කට්ටිය හොඳ පීයක් කරන පීයට තමලා යන ගත්තා වගේ ඒක වෙන්නේ පිංගරි කෙනෙක් අතේ. ඒක තියෙන්නේ ශිල්පී දන්න කෙනෙක් අතේ. හැබැයි බාගෙට තැම්බිච්චාල. ඒක සම්පූර්ණ තැම්බෙනකන් මේ විචිකිච්ඡාව ජය ගැනීම සහ විචිකිච්ඡා අතරමැද තියෙන එක දිහා බලනකොට යමෙක් යම්මැදික් අත්දැකීමක් ලැබුවා නම් ඒක එයාගෙමයි. කාගේවත් ණයට අරගත්තට ඒක කවදාකවත් පිටින්නේ නැහැ. ඒ අත්දැකීම ලැබෙන්නේ ඒකට ගෙවලමයි. එක්ක විචිකිච්ඡාවෙන් කාලයක් ගෙවලා තේරුම් අරගන්න අයියෝ මම මෙච්චර කල් බණ ඇහුවට මෙච්චර ත්‍රිපිටකය දැනගත්තා මෙච්චර කලට දැන්නේ දැනගත්තේ කියලා ඔන්න තේරෙනවා ඊට පස්සේ තටුවාවට පස්සේ ආයෙ ගිහිල්ලා හොම්බ බිම යන ගන්නවා මේ මන්ට දැන් හරි ගියයි කියලා ඔන්න දෙකම බේරගෙන මධ්‍ය ප්‍රතිපදා යනවායි කියලා කියනකොට නිකන් හිතෙනවා මේක පෙන්නට පස්සේ නිවන නොලැබුණත් ඒ නිවනේ තියෙන ඒ ඒ తాදී ගුණය උපේක්ෂාව ගුණවසාගෙන ජීවත් වීම ඒ කෙනාට අභ්‍යන්තරගත වෙන්න පටන් ගන්නවා. ඒක තමයි ශිෂ්ටාචාරය අපි හිර වෙලා ඉන්න තැන. මෙතනින් එහාට ගිය ගමන් ශිෂ්ටාචාරයේ ශිෂ්ටාචාරයේ පරිණාමය. ඊට ඊට පස්සේ ඉක්මනට ඉක්මනට ඉක්මනට පරිණාමය සිද්ධ වෙනවා. අපිට මෙතන දැන් බෝතල් මේ මේ කටක හිර වුණා වගේ අපිට මේක එකක් විචිකිච්ඡාව කඩා ගන්න දන්නේ. දෙක විචිකිච්ඡා කඩානැල තටුවාපු කුරුල්ල වගේ නටන්න පටන් ගත්තට පස්සේ ආයෙත් අල්ලපෙම යන ගන්න. අන්නේ දෙක නොවෙන්න මේක හරහා ගිය ගමන් තේරෙන පටන් ගන්නවා අවුරුදු ලක්ෂ ගාණකට ඉස්සල්ලා හිර වෙච්ච හිරවිල්ලක මනුස්සයා ඉන්නේ. දැන් පරිණාමයක් සිද්ධ වෙන්නේ නැහැ. හැමදේම එතනම කරකැවෙනවා මිසක් ආ අලිප්පුවේ දැමීමක් එසක වෙනසක් වෙන්නේ නැහැ. මේ ਸਰවචනanse කියනවා මං කියන දේ ඇහුවොත් තව හතෙන් කරලා දෙන්නම් කියලා. අවුරුදු හතෙන් කරලා දෙන්නම් කියලා. සමහර same day service එකක් දීලා තියෙනවා උදාහරණ. උදේ අල්ලගත්තොත් තැන්දා වෙනවන කරලා දෙන්න කියලා. හැබැයි ඒක නා වග කියන්නේ. Taman ගැන Tamanගේ වගකීමක් තියෙන්න ඕනේ. ඒකට සදාචාරාත්මක වගකීමක් තියෙනවා. සීලේ. මේ සමාධියක් ඒ සමාධිය වැල්ලේ කරගෙන බඹරෙක් වෙන්න ඕන. ඕන මොන අරමුණක් ආවත්, කොයි දේ ආවත් ඒ ක්ෂණ මාත්‍ර සමාධිය කනමත් ටික සමාධිය තේරුම් ගන්න තියෙනවා. ඊට පස්සේ ඒ සාවිසාර සමාධියක් තියාගෙන නිකන් සිරිවිටිස් කෙනෙක් වගේ ඉන්නත් දැනගන්න ඕන. පහිය වෙන්න ගියොත් ඉවරයි. ඉතින් පුළුවන් තරම් ಗುಣ කිරි ගයන් කරලාට කිරි වදිනකොට එන්න එන්න පාත් වෙනවා වගේ උණ ගහ වැවෙන්න වැවෙන්න මුදුන පල්ලෙහාට එන්න වගේ ඒ තමන්ගේ ಗುಣ ටික වසහාගෙන ජීවත් වෙන්න පුළුවන් ගැතිය නිසා තමයි සරුවචාන්සික ඉතිනේ කවදාකවත් තමයි ලැබපු ඒ අධිකම ශක්තිය කාටවත් එලි කරන්න එපා. එලි කිරීම තුච්චයි කියන. ඒක පාරයි. එතකොට වෙන්නේ මනුෂ්‍යෝග ලාභ සත්කාර දිගේ අර ඒ අධිකම ලැබුවේ කරාට විතරක් දෙන්න පටන් අරගත්තාම ඒ පුහුණු වෙන කෙනාට කිසිම මේ සිව්පස ලාභයක් නැති වෙනවා. ඒක නිසා අධිකම ලාභී සාමණේරයා පුතජන ස්වාමීන් වහන්සේ පුතජන උපසම්පදා ස්වාමීන් වහන්සේට වඳින්න ඕනේ. ඒකයි බුදුහාමරගේ නීතිය. මේ ශාසනයට ඇවිල්ලා ඔබ රාමණීර වෙලා රහත් වෙලා හිටියත් වැඩිමහල් සම්පදා සංචර වඳින්න ඕන. ඒකෙදී තියෙන නිකන් ලෝකේ පවතින මේ සදාචාරය ලෝකේ පවතින මේ ආචාර ධර්ම ටික විතරයි. අධිගම ඥාන එදිනදා ජීවිතයට අදාළ කරගන්න එපා. ඒක තියාගෙන ඉන්න ඕනේ සංගවගන. ඉතින් ඒක විචිකිච්ඡා ප්‍රශ්නයත් එක්ක එන එකක් නෙවෙයි. නමුත් මේ කඩයිම පයින්නකොට මේක තේරුම් ගන්නකොට මේ අදාළ කරුණු ටික ටිකක් යෝගාවචරය දැනගෙන ඉන්න ඕනේ. මේ ටික තියෙන මේවා පිළිබඳව මෙච්චර විස්තර තියෙන එකම එක සාසනේ තේරවාද සාසනේ විතරයි. ආය කිසිම සාස්ෘණ වාදකම යකන කතා කරලත් නැහැ. අනෙකුත් දේවල් වල මේක ಗುಣ වසාගෙන ජීවත් වීම පෙන්ලත් නැහැ. ඒ නිසා තේරවාදේ නැගිටින්නේ නැහැ. කියා බාන්න කවුරුත් දන්නේ නැහැ. ලැබෙන කුණල වැඩෙන්න වැඩෙන්න යා එහෙම ගංගානංගගේ වැලි වැලි තලාවක වැලි ඇටයක් වෙන්න හදනවා මිසක්කා. තව කැලේ තියෙන තවත් ගහක් වෙන්න හදනවා මිසක්කා. කැපී පෙනෙන දඟලන්නේ නැති ගතිය. මේ විචිකිච්ඡාවත් එක්ක තදින් බලපානවා. අද තියෙන ලෝකයේ ජීවිතයත් එක්ක බලනකොට මේ මිනිස්සු එක එක කැපී පෙනෙන හදන ආකාරයයි. ඒ හරහා දවසකට ඇති කරගන්න විචිකිච්ඡා ටොංගාණක්. කිලෝ ගණන් නෙවෙයි. ටොං ගාණක් ඇති කරගන්නවා මේ නැති දේවල් හුවාපාන දක්වන්න ගිහිල්ලා. මම අපාන්න ගිහිල්ලා. ආද තියෙන මේ මුළු දියුණුවේ සම්මත මුළු ලෝකෙම අපාපෑමක්. අනික ඔක්කොමලා ඒක පිටිපස්සේ වැටිගෙන ඉන්නවා. අනේ අපි කවද්ද එතෙන්ට යන්නේ කියලා. ගිහිල්ලා නැති වුණාට ඒකෙන් හම්බෙන ආදීනව ඒ ඔක්කොටම විඳින්න වෙනවා. එනිසා ප්‍රകൃතිය ඇති හැටිය තමන්ට කර්මානුරූපව නැත්නම් තමන්ගේ හේතුඵල අනුව සම්බන්ධ වෙන දෙයක විශ්වාස කරන ගත්තොත් එයා ඔය ලොකු ආශ්මාලික හදන්න යන්නේ නැහැ. ඒක ගොඩාක් කඩාවැටලිත් නෑ. එතකොට විචිකිච්ඡාවෙන් වෙන හානිය කොච්චරද කියලා කියනවනම් අද ලෝකේ දවසකට ලියාපදිංචින විවාහ වලට වැඩි කියලා කියනවා දික්කසාදන අඩු ගන්න. මොකක්ද විචිකිච්ඡාව? සැකයක් තියෙනවා අපේ මනුස්සයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා කියන. නැත්නම් අපේ ගෑණි වෙන කෙනෙක් එක්ක ඉන්න මොකක්වත්ම පසුබිමක් ඕනේ නැහැ විචිකිච්ඡාව. ඒ සැකේ ඇති ඊට පස්සේ අන්තිමට කැරෙන දිගේ වෙනල්ලත් ඇදට පේන්න පටන් ගත්තා. ඊපස්සේ කවුරු හරිලා කුත්තුවක් ගන්නකොට දැනගත්ත ගමන් පොඩි සැකයක් තියෙනවා කියලා කවුරු හරි ගෙනලා උකට කුත්තුවක් ගහනවා. ගහපු ගමන් මොකුත් නැහැ. ඩෝං ගන්නකොට විතරයි දන්නේ උඩ ගිහිලා පුපුරලා යන අහස් කුරුව වගේ. ඒක නිසා අපි විශ්වාසා පරමාඥාති කියන එකේ අද ඥාතීන් අතර පවා රණ්ඩු. කිසිම එකෙක් විශ්වාස කරන්න බෑ ලන්ඩන් නගරයට ඇතුල් වෙනකොට කැමරා 37ක් කරා යන්න වෙලා තියෙනවා කියලා අද ගණන් කරලා කියනවා. එයාපෝට් එකක් කරා යන්න ගියාම කැමරා කීයක් කරා යන්න වෙනවද දන්නේ නැහැ. ආරක්ෂණ ලාරි කීයක් කරා යන්න වෙනවද දන්නේ මේ මේකෙන් විශාල පිරිසක් හම්බ කරගෙන කරනවා. මොකක්ද අන්තිම ඵලේ? එකාට එකසකයි. මුක්කත් තිබ්බසකයි. අද කඩේ විකුණන දෙන හැම එකේම නියුට්‍රිෂනල් වැලියු පෙන්නලා තිබුණ නැත්නම් දඩ ගන්නවා. මේක කොච්චර බලපාලා තියෙනවද කියලා කියනවනම් අද මේ වගේ රටක හම් වෙන එකම දරුවෙකුටවත් අඹ ගහක් යට වැටලා තියෙන අඹයක් කන්න බෑ. ඒක කන්න ලේනෙකුට විතරයි පුළුවන්. සුපර් මාකට් එකේ තියෙනවනම් කනවා. උල්පතකින් වතුර ටිකක් බොන්න බයයි. එළියට ගිහිලා ඉරේලිය වැටෙන්න බයයි. සංග්ලාස් දාන්න නැතුව ඉරේලිය බලන්න බයයි. එළිය ගින්දර පත්තු කරන්න බයයි. ඉඳක් කරලා වතුර ටිකක් බොන්න බයයි. මේක තමයි අපිට හම්බෙලා තියෙන දියුණුව. මේ වගේ කුණුහරුප රටවල් වල. පොඩ්ඩක් හිතන්න අපි පොඩි කාලේ කොහෙද හිටියේ කියලා. අපි වෙනම්ම කෙනෙක්ගේ තනෙමුත් කීගොනවා. ඕනේ ගහක වැටෙන දෙයක් අපි ගන්නවා. ඕනේ තැනක අපිට ඕන අපි ලිඳක් කාර ගන්නවා. ඕනේ තැනක් අපි අවුවේ සෙල්ලම් කරනවා. අද පුදුමාකාර සැකයක් තියෙනවා. මේ සැකේර තමයි ওই ඥානය කියලා අද පටලවාගෙන තියෙන්නේ. හැම කෙනෙක් තියාම අපි බලන්නේ අද පුදුමාකාර අපේ මම නොගියත් කවන්න ඩෙන්ටි කාඩ් එක ඇරියොත් ඕන කෙනෙකුට ඕන වැඩක් කරගෙන ඉන්න පුළුවන්. પાස්පෝර්ට් එක ඩෙන්ටි කාඩ් එකට ගලකනවා මට වැඩි. પાස්පෝර්ට් එක ඩෙන්ටි කාඩ් නැත්තම් උඹ කොම්පෝස්ට් තරම්වත් වටනගන්නේ. ඔය පෙන්ට මම කාඩ් එක වෙන්නවා. ඕන කෙනෙක් සැලුට් එක ගන්නවා. ඉතින් මේ බාහිරේ අපි ගිහිලා තියෙන ගමන මේ. මේ එක પરම්පරාවක් අවුරුදු 50ක් ඇතුළත වෙයි. අවුරුදු 50ක් ඇතුළත පිළිලා තියෙන හැටි විචිකිච්ඡාට තන දීලා තියෙන හැටි. ඉතින් මේක විශාල දැනුමක් විදිහට වවාගෙන කරන විශාල මේක මේක ස්වභාවික ගලණයක් කියලා හිතන්න එපා. ඒක තනි කරව වවාගෙන කන්නේ. ඒ මොකද මේ අපි එක එක එක වර්තමාන මොහොතේ ඉන්න දන්නේ දීලා. ඕනම කෙනෙක් යන්න වර්තමාන මොහොතේ ඔය එක නීතියක්වත් අදන්නේ අපිට මේ වර්තමාන මොහොතේ ඉන්න බැරි නිසා අර ඒක එක්කෙන කල සිටින් ඉඳින් කර කියනකොට අපි හිත ගන්න කියන හිත ගන්න ඕනේ ඉඳ ගන්න කියන ඉඳ ගන්න ඕනේ මොකද වර්තමාන මොහොත පණ්ඩලා ඒක නිසා යම් වෙලාවක අපි අප්‍රමාදය යම් වෙලාවක සතිය ඇතුව පටන් ගත්තොත් පටන් ගන්න මේ විචිකිච්ඡාව තියෙනවා මේක අනිවාර්යයෙන්ම අසම්මෝස රසයෙන් ඉවර කරන්න සම්මෝසාවක් තියන්නේ සතිය පටන් ගන්නකොට හැකයි ඔය එකම දිහා නැවත නැවත නැවත බලන්න බලන්න බලන්න බලන්න එයා විෂයාභිමුඛ භාවපච්චපට්ඨාන විෂය මොන දීප විෂය පිළිබඳව හොඳ අධිකාරී ශක්තියක් ලබනවා සම්මෝසාවක් නැති වෙනවා කාගේවත් උපකරණකින් නෙවෙයි තමන්ගේ ඉඳුරංගෙමුත් නෙවෙයි තමන්ගේ ඉඳුරන්න දීලා ඒකම නැවත නැවත කිරීමෙන් තමයි කරන්නේ ඒ නිසා මේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි කාට එන මේ කාංකා විතරන විසුද්ධිය සත්‍ය විසුද්ධි වලින් හරියම ඇද තියෙන එක. මේකෙන් මේ පැත්ත මේ පැත්තෙන් තමයි ශාසනය අඳුරගත්තා නැත්නම් ශාසනය පිටක් ලැබුවාද කියලා දැනගන්නේ. ඒ නිසා අපි යම් දවසක විචිකිච්ඡා නැති වුණා නම් සෝවාන් වුණා කියලා කියනවා. අංග සම්පූර්ණ විචිකිච්ඡා නැති වෙන්නේ සෝවාන් වීමෙන්. ඒක නිසා මේ දැන් ඉන්න විපස්සනා ගුරුවරු කියන්නේ මේ ජීවිතයේ අන්තිම උත්කෘෂ්ඨ ඵලය නැති වුණා. අඩු ගන්න මේ ශාසනය පිළිබඳව තියෙන මේ සැකය දුරු කරගෙන ඒකේ ඉස්පාසුවක් ලැබලා ප්‍රතිෂ්ඨාවක් ලබා ගත්තොත් අපි මේ ලැබපු මනුස්ස ජීවිතේ වටිනාකමක් තියෙනවා. ඒකෙදී තවත් කීයද හැකි ඉරිසිය හිතෙන්න අපේ අම්මලා තාත්තලාට මේ chance එක තිබුණේ නැහැ. sorry. ඒකට මෙච්චර පිරිසිදුවක් තිබුණේ නැහැ. තිබුණා නම් එයත් ගාව ಗುಣ තිබුණා. සද්ධාවාදී දේවල්. නමුත් අපි ඉපදිලා තියෙන ඊටදී උඟාවක් වෙනස් සම්දිස්ථානයක. ඒක නිසා හොඳට මතක තියාගන්න ඕනේ මේක තවත් එක ජීවිතයක් නෙවෙයි. මේ සංසාරේ හම්බෙච්ච ඉතාම වටිනා සම්දිස්ථාන. ඒක නිසා මේ පිස්සු පියාට කරන දේවල්, යකමොසු මිනිස්සු කරන දේවල් පිළිබඳව පැත්තක දාලා බුදුන් කෙරේ යවෙක් අප්පසාදේ. ධර්මයේ කෙරේ යවෙක් අප්පසාදේ. සංඝයා කෙරේ යවෙක් අප්පසාදයෙන් භාවනාවට යනකොට තමන්ගේ කාය ජීවිත පූජා කරනවා. මගේ කයත් මගේ ජීවිතයත් මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධත්වයට පූජා වේවා. සීලයට පූජා වේවා. ඒ හරහා වෙන ඕන දෙයකට මම ලෑස්ති වෙනවා කිව්වොත් විචිකිච්ඡාට පලාතකට ඉන්න හම්බෙන්නේ. නමුත් ඒකට එන්න සෑහෙන අතවාසියක් තියෙන කෙනෙකුට තමයි කරන්න පුළුවන්. ඉතින් මේ අපි භාවනාවේ තියෙන හතරවෙනි දවසේ හතරවෙනි ධර්ම දේශනාව මේ තමන් ළඟ තියෙන හැම ශක්තියකින්ම මෙන්න මේ කියන නොසැලෙන මනස මෙන්න මේ කියන විශ්වාසය පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සීල දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා හොඳයි අපි මේක අවස්ථාවක් කරගන්නවා පුණ්‍යානුමෝදනා ශීර්ෂයෙන් චිර දිනාටම් පින් පැවණීම සඳහා අපි ඊත්තාවතා ചാති ගාථා සත්‍යහනාට පෙළඹෙමු එත්තාවතා චංගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චංගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චංගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාසට්ටා